දේශනා මාලාවට පොදුනමක් වශයෙන් අපි තියාගත්තේ පටිච්ච සමුප්පාදය. ඉදප්පච්චේ කාර්යය එහෙම නැත්නම් හේතුඵල න්‍යාය අලුත් වචනයක් වශයෙන් මතක තියාගන්න ඕන නිසා හට ගැනීම. ඒ නිසා අපි ඒ නිසා හට ගැනීමෙන් ආදිම ධර්මයේ වෙන අවිද්‍යාව පටන් ශක්ති ප්‍රමාණය මේ ඒකත්නාය ක්‍රමයට අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන විඥාන නිසා නාම රූප කියන එකින් එකට එකින් යන ක්‍රමකට යන ක්‍රම අපි පුළුවන් තරම් උත්සාහ කරා ඒ වගේ නානත්තනයි ක්‍රමයට මේ විවිධ හේතු නිසා විවිධ ඵල ඇති කරලා දෙනවා කියන මුල් ධර්මයට අනුව මේ දුකේ සිටින විවිධාකාර සංකරදී සංකීර්ණ දේ මේ පටිච්චසමුප්පාද ක්‍රමයට අනුව විස්තර කරගන්න අපි පළල් මනසකින් නානත් ක්‍රමයට බලමු. අපි ආපාරමය ක්‍රමය කියලා කියන්නේ මේ ධර්මතා අපි හිතියත් නැත සිද්ධ වෙන දේවල්. සර්වඥාන්සේ පහළ වුණා නැතත් මේ ධර්මතා සිද්ධ වෙනවා. සර්වඥාන්සේ පටිච්චෝපාදේ විතර නොදුන්නා ඒක සිද්ධ වෙනවා. ඒව සිද්ධ වෙන්නේ කිසි කෙනෙකුගේ ව්‍යාපාර කිරීමක්, කිසි කෙනෙකුගේ මෙහෙයවීමක්, කිසි කෙනෙකුගේ අධිකාරී ශක්තියක් නිසා නෙවෙයි. අව්‍යාපාර. ඒ සඳහා හිත යෙදවීමක් නැතුව අනාත්මකව දේවා සිද්ධ වෙනවා. ආනේ අව්‍යාපාර නැති සිද්ධ වෙනකොට අපිට කවදාකවත් තව කෙනෙක් එක්ක තරහින් හරි යාළුවෙන්ට ඕන කමක් නැහැ. අපිට ඇති වෙන මේ දුක් දුම්නස් සැප සම්පත් ගන්නවා. ඒවා තේරම හේතුඵල ධර්මතාවයට අනුව අනාත්මකව සිද්ධ වෙන ධර්මතා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් එවැනි ධර්මතා අනාත්මකව අව්‍යාපාර සිදු වුණ ඒ වගේ යම් යම් ආරයන් පවතිනවා. යම් යම් ආකාර පවතිනවා. ආනි ධර්මතා ධර්ම න්‍යාය දැනගත්තාම අපිට අනාගතේ රකස් කරගන්නකොට මොකක් උදා වෙනවා. අන්නේ ධර්ම න්‍යාය ක්‍රමයේ දක්වන ක්‍රමය ඒවන් ධර්මතා න්‍යාය. මෙන්න මේ මේ කර්මක දෙච්චාම මෙන්න මෙවැනි ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා කල්ලාතුව පූර්ණිකමනට එන්න පුළුවන් තරම් තියෙනවා. ඒ වගේම සරසම් කිරීමේදී අදාළ විචල්්‍ය සාධක ටික මෙන්න මේවයි කියලා දැනගන්න පුළුවන් ඒකේ ආරපව තියෙනවා න්‍යායපව තියෙනවා අන්නව ඒවන් ධර්මතා ණය කියලා කියන මේ විදිහට පරිසම්පාදේ ආකාර කීපයකට අපිට තේරුම් ගන්න පුළුවන් එකම ආකාරකින්වත් 100 100ක් තේරුම් ගන්න බෑ මේ තේරම ආකාරයකට උනාට පස්සේ තමයි අපිට යම් හැඟීමක් ජීවිතේ සම්බන්ධ කරගන්න පුළුවන් ගැටයක් ඇති වෙනවා ඒ නිසා අපි මේ අධ්‍යාපනය මේ ඉස්ලාම් කියන මේ ඒකත්තනායකමට හරි පටන් අරගෙන ටික ටික ටික ටික ඒකට කියන බලන අනිත් දෘෂ්ටි කෝණයෙන් බල බල යනකොට මේක ඇති ගැඹුරුකම මේක වටහා ගැනීමෙන් තමයි ජීවිතේට එන ව්‍යාකූලතා වෙන විශ්වාස කරගන්න බැරි දේවල් වලදී නොසලී සිටීමේ ශක්තිය ඒ වගේම තව කෙනෙකුට අස්වසාලන්න පුළුවන් ශක්තිය කටි කරගන්නවා. ඒ නිසා මේවයි දුක් පීඩා කරදර එනකන් නරකයි මේවා ඉගෙන ගන්න. විශේෂයෙන්ම දුක් පීඩාවෙන් ඉස්සෙල්ලා හරදර සංකල්ප වෙන්නේ ඉස්සෙල්ලා දුක් පීඩා සංකල්ප අත්‍යන්තයෙන්ම හිට වෙන දේවල්. දැන් මේ චිත්තක්ෂණයේ නිෂ්පාසුව තව ඉදිරි චිත්තක්ෂණයට නොලැබේ. නිසා වහවහ දැන් දැන් මේ පටිච්චසමුපාදය අවබෝධ කරගන්න ඕනේ කියලා ඒක හර උක්කා පරිපුච්ඡා සවනා ධාරණා කියන විදිහට අපි ඒක පුළුවන් විදිහට දන්නා වෙන ක්‍රමයට ගිහිල්ලා උගෙන ගන්නවා. ඒ වගේම පරිපුච්ඡා කියලා කියන්නේ ඒ තමයි නොතේරෙන කොටස් ප්‍රශ්න ගන්නවා. සරණා කියලා කියන්නේ කොච්චර කෙරුවක් අත්තා විඳින ගැටලුවට පැති තියෙනවා කියලා අලුතින් යහුම් කන දෙන ගැටි තියෙනවා. ධාරණා කියලා කියන්නේ තමයි දැනට හිතේ දරාගත්ත කොටස් නැවත නැවත පිරිසිදු කරනවා. නාන විදියට හැමදාම මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දියුණුවක් වෙනවා. ආනෙ දියුණු වෙනකොට වෙනකොට වෙනකොට ජීවිතේ පිළිබඳ සරලකමක් ඇති වෙනවා. පරිසම්පාදකන්ට බලු තමයි. පටිච්චසමුප්පාදේ සංකර දෙයක් තමයි. නමුත් ඒකට හිත යොදන්න යොදන්න අපේ ජීවිතයේ තියෙන සංකරතා, ජීවිතයේ තියෙන ව්‍යාකූලතා එන්නේ එන්නේ එන්නේ විෂදයක්. නමුත් මේ විෂදීව කවදාකවත් සමාජික මට්ටමේ නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ගැන බලාපොරොත්තු වෙන්න බෑ. සමාජික මට්ටමේ නෙමෙයි මේක සිද්ධ වෙන්නේ පරිසම්පාදයේ තේරුම් ගන්නකොට මම දැන් මෙතන කියන මානිය තුල බලන්න. නමුත් සමාජයේ සිදුවෙන දේවල් ටික දැක දැනගන්න පුළුවන් බෞද්ධකමක් එනවා. නමුත් ඒ වෙනද අධිකාරී ශක්තියක් හෝ පාලනය කිරීමේ ශක්තියක් කවදාකවත් අපිට ඇති කරගන්න බෑ. ඒ නිසා මම දැන් මෙතනදී විමුක්තියක් ලබාගෙන මේ නිදහස් වීම තමයි කළ හැකි වූ කරන්න පුළුවන් වූ එකම දේ. ඉන් එහාට මේ අපෙන් හැමෙන් එහාට මොනම දෙයක් දැනගැනීමේ ශක්තිය තිබුණාට පාලනය කිරීමේ ශක්තියක් අපිට ඇත්තෙත් නැහැ. ඒකට ගියොත් අවුල් වෙනවා කොල්ලපපත් එක කරපු සෙල්ලම තමයි සිද්ධ වෙන්නේ. අත්තක් ගහන ගහන කියනවා. හොඳට පේනවා මේ පාදාන පත්‍යා භවකින් තනක අපේ රුචිය නිසා හෝ එහෙම නැත්නම් අපේ ශ්‍රද්ධාව නිසා එහෙනම් අපිට පොත කියලා දීපු නිසා හෝ තර්කයට අහු වෙන නිසා හෝ මේක මගේ දෘෂ්ටියයි කියලා හිතන හෝ මොනම දෙයක් හරි දෙකින් එකට ආශ්‍රය කරුවොත් අපි ඒ භවයටපත් වෙනවා. වැඩිම ආශ්‍රය කරන දේ බවට අපිපත් වෙනවා. මේ සාමාන්‍යයෙන් කියන බල්ලොත් එක නිතර බුදියාගෙන ගියොත් බල මැක්කන්න කියනවා. ඒක ඉතින් ඒ ඒ ධර්මතාවය තමයි. ඒ වගේ අපි නිතරම මාළු වලදී රස්සාවලදී අපිට මාළු කාර්යයක් කියලා නමක් වෙනවා. ඒක තමයි මේ යමක් නිතර ඇසු කිරීමෙන් තමයි අපේ පාරේ තුමු කුලචාරිත්‍රයට එක එක කුල තියෙනවා. ඒ කුලයට ඒ රසාම කරන නිසා ඒ රසාවෙන් මේ කුලය හඳුනනවා. අපි ඒක මොනම හේතුවක් නිසා හෝ සම්ප්‍රදාය නිසා හෝ රුචිය නිසා හෝ ශ්‍රද්ධාව නිසා හෝ තර්කේ මොනම දෙයක් නිසා හෝ අපි එකම දෙයක් අසුර කරගෙන කරගෙන යනවා අපි ඒ බවටපත් වෙනවා. ඉතින් මේක දෙපැත්ත කැපෙන අවුලයි. එකක් තමයි තණ්හාවෙන් මානෙ දෘෂ්ටි යුක්තව. එහෙනම් කාම තණ්හාවෙන් යුක්තව අපි යමක් ඇසුරු කරුවොත් කාම තණ්හාව රජ වෙනවා, ඝන බහල වෙනවා. උපාදාන නිසා අපි ඒ જાතියට ඒ தත්වයටපත් වෙලා කාම තණ්හාව වැඩෙනවා. ඒ වගේම තමයි තණ්හාව දුරු කරන වැඩකට, ලෝභය, ද්වේෂය, මෝහය දුරු කරන වැඩකට අපි නිතර නිතර නිතර ආශ්‍රය කරුවොත් කම්මාවේ කන් තණ්හාවෙන් ඇති වෙන අල්ලාගෙන ඉව බන්ධනේ වෙනුවට විමුක්තිය එහෙම නැත්නම් නිරෝධය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි හිතා ගන්න සෑම චිත්තක්ෂණයකම අපි මේ දෙකෙන් එකක ඉන්නේ. ওই දෙක අතරමැදක් නැහැ. එක්ක සංසාරයට එක්ක තන් එක්ක නිවනට. ওই දෙක මැද හිතසක් නැහැ. මේ සමාජවාදී ගමනේ අම්බලම් නැත කියලා ඒ දවස්වල සමාජවාදී උගන්වන්නට කියලා. ඒ වගේ තමයි මේ සංසාර ගමනේ සංසාරගත නොවැටි නිවනට නොවැටි ඉන්න අතරමැදක් නෑ එක්කෝ අපි සංඛාරයට වැඩ කරනවා ඒ කියන්නේ කාම තණ්හාවට වැටිලා ඒකට පහින එහෙම නැත්නම් අපි නිවනට වැඩ කරනවා ඒ සෑම චිත්තක්ෂණයක් එක හා සමානව තියෙනවා අපිට මොනම චිත්තක්ෂණයක්වත් නෑ මේක නිවනටත් නෑ සංඛාරයටත් නෑ කියන්නේ හැම වෙලාවෙම එක්කෝ නිවන දිහාට එක්කෝ සංඛාර දිහාට ඒ නිසා අපි ඒ දේට හේතු වෙන බැඳීමක්, ඒ දේට හේතු වෙන ප්‍රාර්ථනාවක්, ඒ දේට හේතු වෙන උපාදානයක් හැම චිත්තක්ෂණයකම තියෙනවා. අන්න ඒක දන්නේ කොහොමයි නොදන්නවට වඩා. පළවෙනි මේ චිත්තක්ෂණය කාමයේ දිහාවට නැත්නම් කන්නාමාදිට්ඨි දිහාවට යන්නේ කියලා දැනගෙන ඉන්නක නොදැනීමට වඩා හොඳයි. ඒ වගේම අපි දන්නවා නම් මේ චිත්තක්ෂණය නිප්පංච දිහාවට තණ්හා මාදිටි නොවැඩෙන දිශාවට කියනවනම් ඒක දැනගැනීමත් හොඳයි. එහෙම නැත්නම් වෙන විදිහට කියනවනම් අපි කාම උපාදාන, ditthi උපාදාන, සීලපත උපාදාන කියලා මේ සංසාරේ වෙන යම් උපාදානයකට දැන නොදැන ආදාර උපකාර කරනවනම් <clears throat> නොදැන ඉන්නවට වැඩිය දැනගෙන සිටීම නිවනට බරයි. බහුසුත භාවයට බරයි. දැනීම දිහාට බරයි. ඒ නිසා ඒකට අපි අවදි වෙන්න ඕනේ. සත්‍යමත් වෙන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ මේ චිත්තක්ෂණේ ගත කරන්නේ කොයි උපාදානද කියලා බලන්න. ඒ වගේම ඒන් තොර වෙච්ච අල්ලගන්නේ නැති අමුදාහරින තන්නේ ඡාග පටිනිසග්ග මුක්ති අනාලේ කියන චිත්තක්ෂණයට ගන්නකොට ඒක දැනගෙන ඉන්නේ කොහොමදයි. නොදැනී කියොත් ඒ ලැබෙන ආනිසංසාරය. ඒක නිසා ඒ භවයට අවදි භාවය ඒ බවට අප්‍රමාදී භාවය සත්‍යමත් භාවය තමයි අපිට මේ යන පාර දැන් නිවරටද කියලා දෙලා තියෙන්නේ සංසාරේ තුමලා කියන එක දැනගන්න පුළුවන්. මේ නිසා උපාදානය අපි ළඟ තියෙන්නේ මොකද්ද කියන එක තමයි අපි මේ එක එක චරිත ලක්ෂණ අල්ලනවා කියන්නේ. අපිට කියනවා චරිත ලක්ෂණ. මේ චරිත ලක්ෂණ බොහෝ කාලයක් සංසාරේ හැබ්බැහි නිසා එහිම läග ගැනීම නිසා අපිට ඇතිවෙච්ච ගති ලක්ෂණ. ඒක දැනගන්න එක හොඳයි. ඒක ඉතාම අමාරුයි. ඒ ගතියට ශ්‍රද්ධාව ඇති මිනිහට, ඒ ගතියට රුචිය ඇති මිනිහට, ඒ ගතියට අහලා මේකමයි කළ යුත්තේ කියන අබ්බැහිය තියෙන මිනිහට තමයි අබ්බැහිය අල්ලලා ගන්න. ඒක හරියට කියනවා නම් මොකක් හරි නරක ප්‍රවෘත්තිකට අබ්බැහි වෙච්ච මිනිසෙකුට තමන් කරන දේ අබ්බැහියක් වශයෙන් තේරෙන්නේ. එයාට කියන්නේ සාමාන්‍ය දෙයක් විදියට. සාමාන්‍ය කෙනෙකුට නම් තේරෙන්නේ අබ්බැහියක් කියලා. ඒ නිසා ඒ ඇත්තට ඒක අබ්බැහියක් කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා සතියට මේ කාරණා බාර දුන්නොත් දවසක ගා කල්යනා සතියට අහු වෙන්න පටන් ගන්නවා මම මේ මේ නැවත නැවතත් මේ භවයට යම් යම් භාව තත්වකටපත් වෙන්නේ මගේ එන ධම්මාන්තර ගතිතිය. උචියල්චිකංග බෞෂත්තිය. අන්නේක දැක ගන්න නැතුව කදාකට ප්‍රාණ කරන්න. දසනා පහතම් බා කියලා කියන්නේ සබ්බාසෝ සූත්‍රයේදී ටිකක් අනුකරගත ධර්ම සාකච්ඡාවේ ඒ අඩුපාඩු ඒ බැඳීම ඒ නන්තු භාවය ඒ නැමියාව දැනගන්නවා නම් අපි ඊට පස්සේ ඒ දිහාවට පොහොර දාගතිය නඹුරු කරනවාදී අනු කරන්න පුළුවන් තමයි පාදානෙ මොකද්ද කියලා දන්නවනම් ඒ අනුව භාවය පවත්තන්න කියන හැබැයි નિરાයසෙන් සිටින කටයුත්ත ටික ටික ටික ටික දුර්ලභයි ආනේ විදිහට තුරු කිරීමෙන් තමයි අපි ඒ භවයේ නැවත නිපැත්මක් ඉපැත්මක් නැත්නම් භවයේ නිසා ඇති වෙන જાතියක් මත ගන්න පුළුවන්. ඒ නිසා එකක් තමයි අපිට හොඳට තේරුම් ගන්න ඕන අපි දැන් જાතිය ඇති වෙලා ඒ જાතිය තුල අපේ භවය අපේ මේ උපාදානයේ කියන ඔක්කොම මේ ලේඛනගත වෙලා ආවා. අපි ගත්තා යම් අගයන් ආඩම්බරයන් ටිකක් අපි ගත්තා යම් හොඳ නරක ටිකක් අපි ගත්තා යම් පෞරුෂත්ව ලක්ෂණ ටිකක් ඒවා සියරම අල්ලබදාගෙන ඒක රකින්න තමයි අපි කරන්නේ ඉතින් මේ සතියෙන් අප්‍රමාදයෙන් කරන්නේ ඒ ලකුණු එහෙමම තියෙන්නේ නැති කරන්නේ නෑ හොඳයි කියන්නේ නෑ නරකයි කියන්නේ නෑ තියෙන හැටි ඇති හැටියෙන් දැක ගන්න උත්සාහ කිරීම අන්නේ උත්සාහ කළොත් මේ ඇති වෙච්ච භවයේදී කවදාකවත් අපිට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස කියන දේවල් නැති කරන්න හම්බ වෙන්නේ. හැබැයි මත්තේ ඇති නොකිරීමට නැවත જાතියක් ඇති නොකිරීමට මේ දැනට තියෙන පාඩම උපද ආදර්ශයට ගන්න පුළුවන්. වෙච්ච මෝඩකම් දෙන්නට සරියේ ආය මෝඩකම් නොකරම් හරියේ කියලා කතාවක් තියෙනවා. අන්න වෙච්ච හැටියට කරන්න දෙයක්. ඒක කමඩාට වෙලා කරන්න දෙයක් නෑ පිළියම් කරන්න බෑ. ඒ මොකද ඒක දැනට ලේඛනගත වෙලා අහමාරයි. නමුත් ආයේ මේ මොඩකම නැවතම කරන්න නම් මේකෙන් හොඳ බලධාරෝ මේක තේරුම් ගන්න ඕනේ මේ යන්ත්‍රය මේ ගැටි මේ පාර ඇඳුනේ කොහොමද කවුරුත් අඳපු දෙයක්ද තමන් කරගත්ත දෙයක්ද තමන් කරගන්න නම් මෙච්චර දුක් දිනක් තමන් කරගනීද එහෙම තමයි වෙන කෙනෙක් කරාද මේ දෙක අනුව තමයි සර්වචනාන්සේ ලෝකෙට පහළ වෙනකොට මනුෂ්‍ය ජීවිතය හිටියේ මුගදෙනෙක් කියනවා මේක දුකක් නා ඉතින් මම කරගත්ත වෙන්නේ නිසා මේක කවුරු හරි කරන්න ඇති කියලා ලේසියක මම කාර දෙවි කෙනෙක් නැත්නම් නිර්මාපකෙක් හොයාගත්තා. මට මතකයි දවසක ඒ නාරද ස්වාමීන් වහන්සේ ගුවන්විදුලි ධර්ම දේශනාව ප්‍රදාන කරා. ඒකේ නිර්මාපකෙක් ඉන්නවා කියන නැත්නම් විශාල ගැඹුරු දර්ශනයක් තමයි මේකේ මුල්ම දේ කවුරු හරි විසින් නිර්මාණය කරන ලද්දක් කියන එකටපත් වෙනවා. ඒ දර්ශනේ ගැඹුරම ඒක තමයි. නමුත් අපිට ඒක හිතා ගන්න අමාරුයි. මොකද අපි ඒ ආත්මවාදයට නැඹුරු වෙන්නේ හිතන්නේ. ඒ නිසා අපිට පෙන්නේ නිර්මාපකයේ කිසිම මිනිස්සෙක් නවට වැඩිය මිනිස්සයා විසිනුයි මේ නිර්මාපකෙක්ම වගේ ඊට පස්සේ යාගේ account එකට ඔක්කොම දානවා යා තමයි ඔක්කොම කෙරේ. ඊට ලේසි අර ගෙදර තියෙන කලේ තියෙන වහලන්න බැරි වෙනකොට ගෙදර තියෙන වහමට කරනවා වගේ කටේක අපිට පේනවා. මේක මේ කවුරුත් කේදයක් උපහාසයක් ලක් කරන හදන නෙමෙයි. ඒ තරම මායාකාරී අපේ හිත. නමුත් ඒකයේදී ඉච්ඡර මායාකාරී වෙද්දී. ඒක විශාල ජනතාවක් මේක අනුමුෂින් කරනවත් අකේ කියලා හිතද්දී අපිට මේ ජාතිය ජරා ව්‍යාධි මරණ කියන මේ දී ඇති සාධක දැනුමක් තියෙනවා. මේ දේම පාවිච්චි කරලා ආය ජාතිය ඇති නොකිරීමට වැඩ කරන කමේ තමයි මේ සතිපට්ඨාන සර්වඥ චේතනා එනම් උන්වහන්සේ සඳහන් කරනවා ඒකායනෝ යම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන නමතික්කමාය දුක්ඛ දෝමන සත්‍යංගමාය නැත්නම් අත්තලමාය ඥායසාධිගමාය නිබ්බානස සච්චිකිරිය. අනේ මේ ඒකායන ක්‍රමයක් තියෙනවා මේ සතිපට්ඨානිය ඒකේ ඒකාන්තිම සත්‍යයේ පිරිසුදුකමක් ඇති කරලා දෙනවා. මේ පිරිසුදුකම ඇති කරලා දෙන්නේ දෘෂ්ටි මම මේ ජීවිතේ ප්‍රශ්න දිහා බලනකොට නිරාවුල්ව ලෝක දර්ශනයේ විශේෂ එහෙම නැත්නම් හේතුඵල ධර්ම විශේෂ දැක ගැනීම පිරිසුදුකමක් ඇති කරනවා. ඒක තමයි අපි මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකාවිතන විසුද්ධි ආදී වශයෙන් මේ විසුද්ධි වර්ගයක් පෙන්නනවා. සත්තාන විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමයි. මේ අපි දැනට මේ විදිහ ශෝක පරිදේව. එහෙම නැත්නම් මේ අඬන ගලපෙන ශෝක කරන දේවල් නිම කරන්න දුක්ඛ දෝමනස්සාන අත්ථගාමයි ඇති වෙන දුක් දෝමනස් කායික මානසික පීඩා කෙලවර කරන්න පුළුවන් ඒ සඳහා න්‍යාය තමාවසයි අබුදන්සිකේ වර්ණෙයි තමාවසම මධ්‍ය ප්‍රතිපදාව එතන එතන දකස් කරගන්න පුළුවන් ඒ අනුව තමයි නිවන සාක්ෂාත් කරන්නේ ඒ නිවන නිසා වෙන්නේ මත්තේ ඉපදීමක් නැති කරන එකට මේක ගා අමාරු දෙයක් වෙනවා නම් බොහොම සරල කාරණාවක් විස්තර වෙනවා. ජාතියක් ඇති වුණාට පස්සේ ජරා ව්‍යාධි මරණ නැති කරනවා කියන එක වෙන්නේ නැහැ. ඇතිවිච ජාතියේදී අපිට කරන්න පුළුවන් වෙන්නේ ආයත් ජාතියක් ඇතිව ජරා ව්‍යාධි මරණ අනිවාර්යයෙන්ම ලැබෙන නිසා මත්තේ ජාතියක් නොවීම පිණිස කටයුතු කරන්නේ නැහැ. ඊයන්ව බලනකොට දාර්ශනිකයන් ඒක ටිකක් හොඳට විස්තර කරලා තියෙනවා. මේ මරණ චිත්තක්ෂණේ විතර වටින චිත්තක්ෂණයක් මුළු ජීවිතේටම නැහැ. එතෙන්දි තමයි මේ විනිශ්චය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ ගතිපත්තහන්දි කරන්නේ ජීවත් වෙන මනුස්සයන්ට පමණක් කළ හැකි දෙයක් මරණය අනිවාර්ය සත්‍ය විශ්ින් කර හැකි දෙයක්. මරණ චිත්තක්ෂණේදී පුළුවන් තරම් සතිය ජීවත් වීම තමයි අපි අවසාන මේ ලක්ෂ්‍යෝත කියන්නේ. පිළිගෙන සඳහන් කරන යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් ඒ පුද්ගලයා අන්තිම දුර්වලයි. සත්තක්කතු බලමින් අන්තිම දුර්වලෙක් නම් මරණ හතක් දකින්න දීතේ. හත දකින්නකොට යාගේ තේරෙනවා හත්වෙනි මරණය වෙනකොට මරණයට අවදි වීම කියන්නේ. නමුත් ඒක බීජ කෝලං කෝල කියන සෝතාපන්න නැත්නම් සෝවාන් වෙලා මරණ චිත්තක්ෂණයේදී මොහොත ඒක ආසන්න වෙනකොට මේ ජීවිතේ නිවන් දක්වන්න නැත්නම් සකදාගාමි කියලා කියන්නේ ගිහිලා ගාව එක දවසක් වෙන්න වෙනවා මරණය දකලා. එතකොට මුළු ජීවිතේම කප කරන්නේ මරණානුස්සතිය සඳහා. කවදාකවත් මේ ඉදurang පිළිවීමට, ඊර්ෂ්‍යා මාසුකම් කිරීමට, අනුන්ට දුක් දෙන්න කටයුතු කරන වෙලාවට හැම චිත්තක්ෂණයකම මරණය ඉස්සරහට ජීවත් වෙනකොට එක හැරයක් මරණය දකින්නකොට හොඳට ලෑස්ති සකදාගාමි වෙන්නේ ආයේ නෑ. අනාගාමී කෙනෙකුට මෙතනදී මරණය දැකලා ගිය නිසා ඒ සුද්ධාවාසයෙන් වැඩි කර කරගන්න මේ සාමී ආර්යයන් වහන්සේලාගේ පැත්තෙන් ශේක පුද්ගලයන්ගේ පැත්තෙන් බලනකොට වැත්තගත්ම දේ තමයි මරණය. ජීවිතය කියලා කියන්නේ දෙල්ලම වැඩක්. මේක කිසිම ගන්න දෙයක් නැහැ මේක තියෙන්නේ පොඩි ළමා වැඩක්. ඒ ළමා වැඩේ කරන හැම වෙලාවකදීම මරණය සීකර කර සීකර කර කරනවා නම් කවදාකවත් අපි යටිපහුව වෙන්න දෙන්නේ යමක් අතපහුව වෙන්න දෙන්නේ යමක් යටිපහුව වෙනකොට අතපහුව වෙනකොට දැනගන්නවා මේ ජීවත් වෙද්දිත් අපිට සතිය පවත්වන්න බැරි නම් ඊට වෙනකොට වයසට යනකොට මරණයට කිට් වෙනකොට සතිය පවත්වන්න කියන එක කොහොමද කරන්නේ ඒ නිසා අපි ජීවත් වෙද්දි බලන්න පූර්ණ සතියකට හැකිතරම් සතියකට යන්න එතකොට අපිට තේරෙන පටන් ගන්නවා ඊට වෙනකොට වයසට යනකොට සතිය ටිකක් හෙල්ලුකා නමුත් පුළුවන් පුළුවන් වෙලා උපරිම සතියකට යනවා නම් අපිට අභියෝගයකට ගන්න පුළුවන් ලෙඩ වෙද්දිත් ලෙඩේ එනකොටත් පවතින කොටත් යන කොටත් සතුටුත් වෙනවා. වයසට ගියත් ඒ ඉන්ද්‍රයන් බඩ නොකලත් ශක්ති ප්‍රමාණය සතිය ජීවත් වෙනවනම් වයසට ගියාට හිත වයසට යන්නේ. හිත හොඳට අවදීන් ගත කරන්න පුළුවන්. එහෙම කෙනෙකුට මරණයක් භද්‍ර මරණයක් වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු තියාමුත්තේ හම්බුනා වගේ ජීවිතේ වැදගත් සංසාරේ වැදගත් අමුත්තා. මෙතෙක් කල බයෙන් මගේ අරින් ජීවත් දැන් කරන්න හදන්නේ මේ අමුත්ත වෙනුවෙන් මුළු ජීවිතේම සැදී පැහැදී සිටගෙන එනකම් බලන්න. ඒ නිසා සාමාන්‍ය සර්වඥාන්සේගේ දේශනාව බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා කතා කරනවා. උන්වහන්සේ අවබෝධ කරගෙන අවබෝධ කරවීම සඳහා ධර්මයේ දේශනා කරන උතුම් වංශය තමයි. අපි ඒක වෙනකොට බොහෝම සාදු කියනවා. මොකද උන්වහන්සේ කරන්නේ හරි වටිනා වැඩක්. තමන් අවබෝධ කරන අනුන් අවබෝධ කරන උත්සාහය. සන්තෝෂෝ භගවා සම්මතාය ධම්මං දේශේ. තමන් ශාන්ත භාවයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරෝ අනිමුත් ඇත්තන් ශාන්ත කෙරීමට බණ දේශනා කරා. මුක්ඛෝසෝ භගවා මොතං මොදාය ධම්මං දේශේ. තමන් මිදිලා උද්දත්තම් මුංචේ අතහැරලා දාමලා අනිකත්තන්ගේ මෝචනත්ථාය අනිකත්තන්ගේ අතහැරීමට නැතිනවා. අන්තිමට කියනවා පරිනිබ්බුතෝතෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේදීති. තරුණාසේ පිටුනම් පාර අනික් කට්ටියට පිටුනම් පෑමට බණ කියලා දෙනවා. ඕකට නම් කවුරු සාදු කියන්නේ. ඔක්කොටම ඕන වෙලා තියෙන නිවන් දැකලා මේ පෙළහැර පාන්න. නමුත් දන්නේ නැහැ පෙළ නිවනේ භාගයයි හම්බෙලා තියෙන්නේ ඔය කියන නිවනේදී. ඒ කියන්නේ අනුපටිශේෂ නිර්වාණය ඔක්කොම ප්‍රාර්ථනා කරනවා. සෞපතිශේෂ නිර්වාණය තමයි මහා නිර්වාණය කියලා කියන්නේ. ඒකයි මේ බුද්ධ ආගම කියලා. උන්වහන්සේ එතෙන් දැවිලා එතෙන් යන්නයි මේ බණ කියන්නේ. අපි හිතන්නේ නෙවෙයි අනුපතිශේෂ නිර්වාණ ධාතුව ගිහිල්ලා අපි උඩ පැනලා ප්‍රත්‍යක්ෂ පාලා අපි ජීව චක්කු ලබාගෙන ජීව සෝත ලබාගෙන වතුරේ ඇවිදීමෙන් අහසේ පක්ෂීකේ යමින් ඔන්නෝ හීන දක්නවයි කියලා කියන්නේ බුදුහාමුදුරු පොඩ්ඩක් පටලවන්න තියෙනවා. උන්වහන්සේ කියන්නේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාදානන්තේ. සම්පූර්ණයෙන්ම පිරුණම් පෑවෝ සර්වඥන් වහන්සේ සම්පූර්ණයෙන්ම පිරුණම් පෑමකට තරම දේශනා. මෙන්න උන්සගේ පණ ඕනේ නෑ අපට. උන්වහන්සේගේ බණ විතරයි අපට. උදාහරණ ජීවත් වෙන කාලේ උන්වහන්සේ සම්පූර්ණ ආදර්ශය පෙන්වන්නේ නැහැ. එතකොට උන්වහන්සේ ලැබලා තිබුණේ අනුපදිශේෂ නිර්වාණ ධාතුව. සම්පතිශේෂ නිර්වාණ ධර්මයෙන් තමයි උන්වහන්සේ බුද්ධ කෘත්‍ය හමාර කරන්නේ. ඊට පස්සේ පණ නැති වුණාට බණ ජීවත් වෙනවා. ඉන්ෂා භාවනා කරනත් තේරුම් ගන්න ඕනේ මේ මරණයට සූදානම් වීම. ශෝක පරිදේව දුක් දෝමන සුපායාස පිළිබඳව තියෙන අවබෝධය කියලා කියන්නේ මේ අපි තව චිත්තක්ෂණයකින් හෝ අවුරුදු 100ක් කමාරකට අනිවාර්යයෙන්ම මොන දෙන දෙයක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස. නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ. ජාතිය ලැබුණ ජරා ව්‍යාධි මරණ. ඉතින් ඒක නිසා අපි අපේ මේ මුළු ජීවිතය නැත්නම් මරණයට යොමු වෙලා ජීවත් කරගන්න පුළුවන් නම් මේ මృత අමృత කියන දෙක අතර පුදුම මේ නියුන්සව දවදර දෙන්නේ කොහේ සම්බන්ධයක් තියෙනවා. මృత කියන්නේ මතමෙට. අමృత කියලා කියන්නේ නොමැරීමට. මෘතය දකින්න නැතුව කවදාකවත් අමෘතයට යන්න බෑ. අමෘතය ලබන්න බෑ මෘතය අවබෝධ කරගන්න නැතුව. ඒක නිසා අපිට චිත්තක්ෂණ චිත්තක්ෂණ පාස සිදුවේ. මේ ක්ෂණික මරණය මේකට ලොකු ආදර්ශයක් සලසනවා. අපි නිදාගන්න මිනිස්සු උදේ අවදි වෙනකොට අතරමැදි තද නිින්දදී මරණ භාගයක් සිද්ධ වෙනවා. අපේ ආයතන. ඒ වගේම විවිධ දේවල් කරද්දී අපිට තේරෙන පටන් ගන්නවා අපේ සත්‍ය ගිලිලා නැවත සත්‍ය පිහිටනකොට මැරිලාව ගන්නවා වගේ ලොකු වෙනස්කම් අපේ ජීවිතය ඇති මේ අතරමැදි අවස්ථාවල විතරයි අපිට මේ මරණය පිළිබඳව අමෘතය පිළිබඳව කල්පනා කරන්න වෙන්නේ කල්පනා කරලා වැඩ ගන්න පුළුවන් වෙන්නේ. අනිත් මේ ඉන්ද්‍රයන්ට වදුරු වෙලා ඉන්ද්‍රිය ප්‍රතිපත්තියේ කිසිම දවසක කර්ම කවදාකවත් නිවන පිළිබඳ වැඩ කරගන්න හම්බ වෙන්නේ නැහැ නිවන අත්දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා හැම චිත්තක්ෂණ දෙකක් මැදම නිවන තියෙනවා හැම චිත්තක්ෂණ දෙකක් මැදම මරණය තියෙනවා අන්න ඒකට අවදි වෙච්ච දවසේ අපිට තේරෙන්න පටන් ගන්නවා ඉඳගෙනත් කරන්න පුළුවන් හිටගෙනත් කරන්න පුළුවන් ඇවිදින්න කරන්න පුළුවන් හිටගෙනත් කරන්න නමුත් පටන් ගන්නකොට නම් අපි පුළුවන් තරම් අර ඉඳගෙන සක්මනේදී ටික ටික ටික ටික සතිපට්ඨාන පුරුදු කරලා ධම්මානුපස්සනාවට ගියාට පස්සේ ආතර ඉරියව්වේම සෑම චිත්තක්ෂණ දෙකක් නඩ සිදුවෙන මේ මරණය නැත්නම් මේ පටිච්ච සමුප්පාදේ එක්කෙනෙක්ගේ ධර්මතා කොටස් වගේ ඊගාව ධර්මතා කොටස් වගේකට අත දීලා ඒකට නිරුද්ධ වෙලා ඊගාට ආපු කට්ටිය අර ආයතන වල මිදගෙන අලුතෙන් ඇති කරමින් කර්ම රැස් කරමින් ඊගා චිත්තක්ෂණ රාශියකට නැත්නම් ආයතන ඇති කරන්න ඕන කර්ම ශක්තිය ඇති කරලා නිරුද්ධ වෙලා යනවා. ඔක සෑම චිත්තක්ෂණයක් කරනවා කියන්නේ. ඒක බලවත්ම නැත්නම් ප්‍රබලම අත්දැකීම ලෝකයේ වශයෙන් දක්වන්නේ මේ ජීවිතේ මරලා ඊ ජීවිතේ උපදින එක. ඒකට අපි කියන සම්මුති මරණය කියන්නේ. ඒ සම්මුති මරණය කියන්නේ චුද්‍ර අවස්ථාවක් තමයි පුංචි අවස්ථාවක් තමයි මේ චිත්තක්ෂණ දෙකක් මැද තියෙන්නේ. ආන ඒකට අවදි වෙන්න නම් මේ චිත්තක්ෂණයේ ජීවත් වෙන අවස්ථාවල් අපි ඉස්සලා බොදුරු කර ගන්න ඕන හිතට. රූප දකින්න, ශබ්දාන, ගඳ බලන, රස බලන, භාෂ ලබන හිතන හැම අවස්ථාවකම සතිය පිහිටුවලා පිහිටුවලා ඒව අතරමැද තියෙන අවස්ථාවේ යන තෙක්ම සතිය පිහිටනකොට තමයි සතිය හොඳ සතිපට්ඨාන කියන නමට ඔය පා කියන වචනේ දාලා තියෙන්නේ සති ධාන කියන දෙක මැද අර්ථය පුරු ගන්නවා. ස්මෘති ප්‍රස්ථාන කියලා සංස්කෘතියේ සඳහන් වෙන්නේ මේ සති ධාන කියලා කියන්නේ සතියේ ස්ථානගත කරන එක. ප ဋ ාණ කියලා කියන්නේ ප්‍රකර්ෂයස. යාවට ගියාට ලාවට හිතන්නේ. හොඳට තහවුරු කරලා පිටින් එක. එහෙමනම් ඒ චිත්තක්ෂණ දෙකේ දැනෙන කොටස් වල විතරක් සතිය පවත්වන එක නෙමෙයි සතිය කියලා කියන්නේ දෙක අතර මැදක් එක. යාදෙන කාලේ සතිය පවත්වනවා නම් අපිට ප ဋ ාණ කියන වචනේ නැත්නම් සුපතිඨිත සති එහෙම නැත්නම් සමහරලාට කියනවා වේපුල්ල කියලා සති වේපුල්ල විපුල භාවයට පච්ච සතිය කියලා නිසා මේ දෙක අතර නැද නැත්නම් මේ ગેප් එකේ එහෙම නැත්නම් මේ හිදැසේ දැන් මේ නොදැනෙන තැන නොදැනෙන බව දැන ගැනීම තමයි සතියේ තියෙන බලවත්කම. එහෙම නැත්නම් අපිට දැනීම තුලින් අපි දැනගන්නවා අපි නොදන්න හරිය මෙච්චරයි කියලා. ඒක තමයි ලොකුම දේ. දන්නා දේ පිළිබඳව අගය ආරම්භය කියලා කියන්නේ දන්නා දේ නොදන්නා දේට යන්න ඉඩ නොතබා දන්නා දේම සතු සාමිචීදීන. ඒක මහා මන්න කරවල. දන්නා දේ නිතරම යොදන්න අපි නොදන්නා දේ. හැම වෙලාවෙම යොදන්න බං අපිට තේනවා නොදන්නා දේ නොදන්න බව දන්න එක තමයි ලොකුම දේ. ඒකට යන්න බෑ. දන්න දේ පිළිබඳ දැනීමෙන් නැතු. එන්නේ ඒකේ ක්‍රියාවලියක් තමයි මේ මරණයට සූදානම් නවත්තාව කියලා කියන්නේ. ඒක මෙන්න මේ විදිහේ මේ හික්කාවදින තාලට කියන්නේ. යම් කිසි කෙනෙක් මරණය අමතක කළ ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔහු තුලින් සංසාරාන් සිදුවේ. ඔහු තුලින් කාය දුක්ඛත්‍ය සිදුවේ. වචී දුක්ඛත්‍ය සිදුවේ, මනෝ දුක්ඛත්‍ය සිදුවේ. මොකද හේතුව මේ ජීවිතය රසවත් කරනවා. මේ ජීවිතය ජීවත් කරවන්නයි උත්සාහ කරන්නේ කවදාකවත් නරබවක් හිතන්නේ. එනිසා ඒ පුද්ගලයා තුළින් ඒ අත්විමතාන් යෝගයට බර වෙලා බොහෝ විට අනුන්ට දුක් දීලා හෝ නැතුව නැත්නම් හොඳින් හෝ නරකින් සාධාරණව අසාධාරණව ධාර්මිකව අධාර්මිකව සපවර්ධනය කරන්න පෙළඹෙන්නේ නොමැරෙන හිතක් ඇති ඇත්තෝ. ඒ නිසා යත්තන්ගේ මරණය කාලකන්නිය යම් කිසි කෙනෙක් නිතරම මරණය සිහිපත් කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා කවදාකවත් නොසන්ඩාල්කම් කරන්නේ කරන්න බෑ. වෙනතර තේරෙන පටන් ගන්නවා මරණය දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ජීවත් වෙන ටිකේදී කොමන නැටුම් කලි කවට සිනාද. ආනේ විදිහට ඉන්න කෙනෙක්ගෙන් මේ මේ ඡන්දපරස ගති නොසන්ඩාල ගති කාය දුස්චර්ත ගති දුස්චර්ත මනෝ දුස්චර්ත එන්නේ එන්නේ හැදෙනවා. ආන්නේම හැලිච්ච කෙනාගේ මරණය භද්‍ර මරණයක් කියලා. ඒක නිසා හොඳට ජීවත් වෙන මිනිහා නැත්නම් මෙහෙම කියන්නේ හොඳට ජීවත් වෙන්න නම් නිතර මරණ ජීවත් කරන්න. හොඳින් ජීවත් වෙච්ච එක හොඳින් මැරෙන්න. මරණය අමතක කර ජීවත් වෙන්න ගියාම ඕනම සන්දාලකම බැහැියට වෙන්න පුළුවන් ඕන තරම් ඒකට නිදහස කරන දෙන්න පුළුවන්. නමුත් ඒ බුදුරජාණන් මරණය තාමත් කාලකන්න. නිසා සර්වචන්තේ සඳහන් කළා තියෙනවා නිතරම මරණය පිට පිළිබඳ එල්ම සිසියෙන් ගත කරන කෙනාට බද්ධ මරණයක් ලැබෙනවා. බද්ධ මරණය කියලා කියන්නේ මරණය පරිේශන කියලා කරන් බලනවා. ඒ වෙලේ ගොඩාක් නැගරි ඉන්න වෙන්නේ. එක මරණය දෙකෙන් කාරණා තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක මම ජීවෙ ඉන්න කාලේ ඔය සත්‍ය පිහිටේ වල පස්සේ ඒ කියන්නේ සත්‍ය වේපුල්ල කියන එක නෙමෙයි මේ සතිය කියන එක තේරුම් ගත්තට පස්සේ මට ගිහිව ඉතාම හාරතක ගිහි ජීවිතයක් ගත කරුවා. ගත කරුවාට මොකද ඇතුළේ නිකන් බොල් ගතිය කොම්බයක් වගේ බව තියෙන බව නම් තේරෙනවා. ඒක ලෝකෙට කියන්නේ නැහැ නේ අපි. එළිය ගුණ නැහැ කියන අනුව ඉන්නවා. කොහොම හිතියද මොකද මට තේරුණා මේක දුර දිග මේක ගෙනියන්න බෑක පුපුරන දවසක් කියලා. ඒ තමයි නිතරම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනෙක් හිතුනොත් දැක්කොත් මේට වටෙන් කරකවල ගිහින් අහනවා මේ ජීවන දර්ශනය ජීවත් වෙනකොට මොකද්ද අපි මේ උපමානයක් වශයෙන් තියාගන්න අපි දන්න මේ ජීවිත ජීවත් නොකර බකන්න එපායි අඳින්න ඕනේ ගියක් ඕනේ බෙහෙත් ඕනේ උත් මේක කොතනද සීමා අඳින්නක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ දැන් තියෙන විලාසිතාන්නේ කණේ ගැනීම ප්‍රශ්න තියෙන්නේ සංభాෂණයනේ මේ ගෙවල් හදලා තියෙන වැතර හවුවට දෙමින් විතරක් නෙවෙයි තාන්න තාන්න මාන තත්ත මට්ටම් පුතේරෙන්නේ. බෙහෙත් බොන කොටත් මේ ලිඩිය වනේ නෙවෙයි ප්‍රශ්න තියෙන ස්පෙෂලිස්ට් කෙනම වැදගත් වෙන්නේ. ඒ පොලිම කොච්චර ලයි කියන්නේ ඔලක බිලන් ගෙවුවද කියන එකයි ප්‍රශ්නේ. ඔන්න ඔතෙන් දිගට ප්‍රශ්නේ අපි කොතනද කාටද කියන්නේ. නැත්තම් අපේ ජීවන දර්ශනේ වේිට මොකද්ද? ආනාන හැම කෙනෙක්ම කියුවේ නැත්තම් උත්තර දෙන අතරේ මේ සක්කාය දිට්ඨිය නැති වෙන තාලෙට. නැත්තම් මේ ආත්ම මානකාරකම නැත්නම් තෘෂ්ණාව සහ මේ සක්කායදිට නැති වෙන එක. එනි මම නිතරම පෙරවල අහපු ප්‍රශ්නය තමයි සක්කායදිට්ඨිය එන්නෙම වංචනිකව. එනිසා නැති කරන්න අරමුණට අනිවාර්යම කොලුසු. කවදාකවත් සක්කායදිට්ඨිය සක්කායදිට්ඨිය වශයෙන් බේරෙන්නේ. බේරෙන්නම වංචනික නිසා වංචනික ධර්මයක් අපි කොහොමද මේ රණ්ඩු කරලා දිනන්නේ කියලා. අමාරුයි තමයි කියනවා මිසක ඒකට එහෙම මට හිතුව දෙන උත්තර කරුනේ නමුත් එහෙම මේ පැවිදිලා ගොඩාක් අධ්‍යාප ප්‍රශ්නකට හම්බුණා මේ සාරිපුත්‍ර සාන්තිගේ සූත්‍රයක් බද්ධික සූත්‍රය කියලා ඒ කියනකොට මම මොකද්ද ඒක පාරට එන පිළිබඳව ටිකක් මේ මනා හැඟීමක් පහළ වුණා මේක යට ගිය ප්‍රශ්නකට උත්තරයක් ලැබෙනවා කියලා ඒකෙදී කියලා දීලා තියෙනවා ඒකෙදී උනාච කතාව පටන් අරගන්නේ මෙහෙමයි තමන් වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙන ශ්‍රද්ධා සම්පන්න වේ. අනිකුත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා සමග බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ සඳහන් කරනවා යතා යතා ස්වාවෝ ජීවිතං කප්පේති තත තතනං ජීව ජීවිතං කප්පේතෝ න බද්ධිකා මරණං හොති න බද්ධිකා ආලකිය. ආයුෂ්මති යන්න ජීවන රට ක්‍රමයක් තියෙනවා ඉන්නේ ඒ ජීවන කාලයම යම් කෙනෙක් ගත කරනවා හොඳට හොඳ මරණයක් හම් වෙන්නේ හොඳට මේ වාසනාවන්ත මරණයක් වෙන්නේ මහා කාලකන්ණි මරණයක් ලැබෙන්නේ අන්න එවැනි කාලකන්ණ මරණයක් ලැබීමට පැවතියට ජීවන රටාවේ අංග ලක්ෂණ හයක් තියෙනවා මොනවද ඒ අංග ලක්ෂණ තමයි කම්මාරාමෝ හෝති කම්මරතෝ කම්මාරාමතං අනිත්‍යෝ ඒ පුද්ගලයා නිතරම මොනවා හරි කර්මන්තයක් හොයනවා. මේ කිම්සල් බිසි. හැම වෙලාවෙම වැඩක සිටියෝ දාන වැඩේමයි යෙදි ගත කරන්නේ. ඒක නිසා ඌට කියනවා කම්මාරාමක කර්මාන්ත විදියට කැමැත්ත. කම්මාරාමෝ කම්ම රතෝ ඒකම රතියක් කරගන්න. කම්මාරාමයන් අනුයුක්තෝ එහිම යෙදී ගත කරන ගතිය කියනවා නම් ඒ පුදුල මරණ කොට පටන් අරගත්ත ඉවර කරන්නේ නැති වැඩ රාශියක් කියලා මැරෙන්නේ. ඉතින් ඒක කවදාද සංසාරය අපවෙන්න වෙනවා වොයි කර කරා. ඒ නිසා කම්ම රාමතාවය කම්ම රාමතාවේ තියෙන තාකල් මරණයේදී අපිට අතපේ දාන්න වැරෙන්න වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් කම්ම රාමතාවයට බරන කම්ම රතියට බරන කම්ම රාමතාවයට අනුයුක්තව කටයුතු කරනවා නම් ඔහුගේ මරණය මා කාල කරනවක් නෑ බද්ද නබද්దిక මරණ මොහොතේ නබද්దిక කාල කියලා මත්‍ර කියලා කියන්නේ සුබ මංගල කියන එක. මෙතන සුබ නැහැ මංගල නැහැ. ඊට පස්සේ සඳහන් කරනවා බස්සාරාමෝ හෝති බස්සාරතෝ බස්සාරාන්තාම විට්ඨු. යම් කිසි කෙනෙක් නිතරම කතාවට පෙළඹෙනවා. කියන අනවශ්‍ය කතා. ඒකෙමුත් මේ සම්පත්තලාව තමයි භයානක අකුසල කර්ම. කියන්නේ ගියාම බය වැටෙනවා, හිරි වැටෙනවා. මොකද යම් කිසි කෙනෙක් සතෙක් මරනකොට ඒ බුද්ධියට තේරුම් කර දෙන්න පුළුවන් මේක අපාගාමී අකුසල කර්මයක් කර්මපතයක්. ජීවිත අවදානම වල මතක් වුණත් අනිවාර්යයෙන්ම ඔළුව පල්ලයට කඩ උඩට තියාගෙන හෙළ පල්ලට නැවතුනා වගේ අපායට. කවුද හිතන්නේ තේරුමක් නැති වචනයක් කතා කිරීම ප්‍රාණඝාතයක් වගේම කර්මපතයක් කියලා. නමුත් කර්මපත විතර කරන කතා කරන්නේ සතුන් මැරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරය කියන කායික දුස්චරිත තුන වගේම වචනේ දුච්චත් හතරක් තියෙනවා බොරු කේලම් හිස් වචන පරස වචන. මෙන්න මේ හිස් වචනයක් පාත නැත්නම් අපි දැන දැන දැකගෙන හිස් වචන ආවට කියලා කතා කරනවා නම් සතෙක් කන්න අකුසල කර්ම සිද්ධ වෙනවා. මේකට අපි කොච්චර සතුන් නොකර ආරසා වෙන්න ගියත් මේ වචනේ සිද්ධ වෙන දේට ආරසාම වෙනවනම් ඉතින් අර අලියන්නේ කඩුළු තියෙද්දි කූඹියක් කඩුව වහන්න ඉතින් සමේ බස්සාරාමතාවය නැත්නම් මේ දොඩමළු බව වාචාලකම මා පුදුමාකාර බලන්න. මේ කතා කරන්නේ ගියාම වෙන්නේ මොකද්ද? කීර්තත් කියනවා නොකීර්තත් කියනවා අදහස් කරපෙකක් කියනවා අදහස් නොකරපෙකක් කියනවා. ඒක කතා යොමුනාට පස්සේ සෑහෙන හිස් බවක් පාළු ගමක් හිතට ඇති. මේක සඳහා උපමාවක් අපේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරා. ඒ වගේ රිට්‍රීට් එකේ ඉන්නකොට අපිට හරියට නිකන් ආවට ගියාට ඔය සෝෂලයිසේෂන්. මුගේ කාලෙකින් ඈත බලාගෙන ආව මේ සතිය පිටුන අය දැකපුවාම ඉතින් ඇයි හොඳයි පටන් ගන්න. කුසු කුසු ගාලා මුලට ගිහලා කී කතා ඒ සම්බන්ධ කියන මේක මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලෝ උත්සාහ කළ බලන්න. ඒක විනාඩි 5ක්. මේ කවුරුත් එක්ක තනියම පිටියකට අදින කතා කරලා හරියන්නේ නැහැ. කවුරුත් එක්ක කතා කරලා ගිහලා ඒ ගමම ගිහලා වාඩි වෙන්නේ කියලා විනාඩි 5ක් කතා කරලා විනාඩි 10ක් ඉඳගෙන ඉන චැටරේ. අර කියනකොට කියන්න බැරි වෙච්ච කොටස්. කිව්වයි කියලා වරදවාගත්ත කොටස්. පශ්චාත්තාප මාන දෘෂ්ටි නිසා අඩු ගන්න විනාඩි 10ක් කරනවා. අර ඇති කරගත්ත ගැම්ම නතර කරනවා. ඒක නිසා දැන් Tamanට විනාඩි 10යි අර අහපු මිනිහට විනාඩි 10ක් කරනවා. ඒ වන්ට සමහරවිට හිත නරක වෙනවද මේ ඇයි හොඳයි හාමු කියලා කියන්නේ. ඒ නිසා මේ භාෂාරාමතාවය කියන එක පුරුදු කෙරුවොත් පුරුදු නොකළොත් ඒක අබ්බැහියට යනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කර්ම රාශියක් රැස් ඒ නිසා භාෂාරාම හොති භාෂාරතෝ භාෂාරාමතං අනුයුක්ත. ඊගාට කෙනෙකුට හිතන්න පුළුවන් මෙහිම මේ බුදුහාඳුරෝ කතා කරන්නත් එපයි කියනවා. වැඩ කරන්නත් එපයි කියනවා. එහෙනම් නිදාගත්තොත් හරියයි. නමුත් කියන නිදාරාම හෝති නිදාරතෝ නිදාරාන්ත අනුයුක්තෝ යම් කෙනෙක් නිතර නින්දට වැටෙනවා නැත්තම් බුබ්බඩන කුසීතන ඒකටම ඇලීගත කරනවා නම් ඒ මනුෂයාගේ බද්ද මරණයක් වෙන්නේ ගැනට බතවත් වන්නම් වෙන්නේ මොනම දෙයක් අත්හම් වෙන්නේ මේ කුසීතෝ වික්කේ දුක්ඛ මෙරද කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා කුසීත බුද්ධිලා දුකෙන් ජීවත් වෙනවා විරියවතෝ භික්ඛවේ සුඛං කියති. වීර්යවන්තයා එහෙම නෑ සුඛසේ ජීවත් වෙනවා. ඒ නිසා මේ මනසට මරණය විතරක් නෙවෙයි නිදා ගන්න මනසට ජීවිතේ ඉවත් සතක් හම්බෙන්නේ. මොනම මොනම නීතියකින් බලනකොට දුක්ඛ හම්බෙන්නේ නිසා නිද්දාරාම හෝති නිද්දාරතෝ නිද්දාරාමතං අනුයුක්තෝ. යම් කිසි කෙනෙක් මේ නිද්‍රාවට එනිකන බුබ්බඩ ගමර කම්මැලිකමට මේ වැඩ කරනවා නම් මරණය නෙවෙයි ජීවිතේවත් හරියි. ඊගාට කියනවා ඝන සංගණිකාරාමෝ හොති ඝන සංගණිකාරතෝ ඝන සංගණිකා රාමතං අනුයුක්තු මේ නිතරම පිළිසත් එක්ක පාටි ගෝයින් තයික් කියලා කදාක මෙහෙම කෙනෙකුට ජීවිතය අවසාන කොටස හෝ නිින්ද මරණයේදී හම්බ වෙන්නේ නැහැ සපක් වෙන්න පුළුවන් ගැතියි. ඉතින් පුළුවන් තරම් අපි මේ ඝන සංගණිකාවේ වෙන ගැතියි. ඒකට කියන්න පුළුවන් මේ උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියන සම්බන්ධතා කරලා අපි රැළට වැටුනොත් රැළට අහුවෙනවා මොන රැළට අහුණත් රැළ කියලා කියන්නේ සමූහය රැළට අහුනොත් ඒ රැළේ ගති ලක්ෂණ අපට එකතු වෙනවා අපි රැළට අහුවෙනවා ඒ නිසා අපි රැළට බය නම් කියන්නේ උපාදානයට බය නම් යම් යම් නරක පුරුදුවට බය නම් කර්මාකල රැළෙන් අයින් වෙලා ජීවත් වෙනවා සර්වඥාන්සේ මේ තම මාතංගරන් ඇත්ත රාජ්‍යක ජීවත් වෙද්දී උන්වහන්සේ දෙහි කියලා කියනවා මේ සමුහයත් එක්ක ජීවත් වෙන එක අන්තිම වෙහෙස කරන ඒක නිසා තනියම ජීවත් වෙන්නේ කොහොමදයි කියන්නේ පස්සේ ඒකේ මතකයේ ආවස බුදු වුණාට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා ඇත්තරලත් එක්ක ඉන්නකොට තමයි පිටපද විශාල කෙනෙක් කියන අනුගාමී පිරිසක් කියන නිසා ලොකු දෙදක් ආඩම්බරයක් තියෙනවා නමුත් වතුර ටිකක් බහින්න කියලා වතුර කරකට බැස්ස බහින්න ගියොත් අර හිතුවක් කාර පොඩි අලි පැටව. අර වතුරට තමන්නේ කියලා ගිහින් බහැලා වතුර තමන් යනට බොර කරනවා. මුදි මෙතන නිසා ඉවදන්නත් එපා. එහෙම නැත්නම් මේකේ ගනාගත්තේ ගන්න බැරි නිසා තමන් ගිහිල්ලා මේ තනකොළ ටිකක් කන්න හැදුවොත් අතකොළ ටික අර හිතුවක් කාර කට්ටිය ගිහිල්ලා කල්ලාතුවේ කරලා බින්දලා දාලා පිරිසිදුයක් කරන්න ආපේ. ඒ වගේම මනමාල ඇතින් වෙලා නිකන් එගේ හැපිලා යනවා. ඉතින් මේව ඔක්කොම තමයි හම්බෙලා තියෙන්නේ මහා කරදර. ඉතින් ඒක නිසා කතා කරලා තියෙනවා ඒ එකකින්ම මේ දූතවරුන්ගේ කරදර පුහුණු කිරීම කරදර එහෙම නැත්නම් ওই තියෙන 62ක් මාන හැරෙකම වෙංගලා ඉන්නේ තමයි තනියම ඉන්නේ. ඉතින් ඒක සමහරවුන්ට ඒකම මරණයක් වගේ වෙන්නේ. ඊගාන සංගණිකාවේ තියෙන ආධිනක දන්නේ නැත්නම් කනතංගනිකාවේ තියෙන වෙහෙස කනතංගනිකාවට ඇතුළේ මේ ආතතිය දන්නේ නැත්නම් එයාට නෙවෙයි මේ එකක තන කරලා ජීවත් වෙනවා කියන එක බලන්නක් වා. නෝ සාරිපුත්‍ර සාන්ති මතක් කරනවා ඝනසංගනිකාරතෝ ඝනසංගනිකාරාන්ත අනුයුක්තු ඝනසංගනික රාමෝ ඝනසංගනිකාරාන්ත අනුයුක්තු. මේක ජීවත් මේක තියෙන තාකල් මරණයේදී Tamanට පිරිසිදු පැහැදිලි මරණයකට මොන දිගන්න හම්බ වෙන්නේ. ඊගාට තියෙනවා සංසංකාරාමෝ හෝති සංසංකරතෝ සංසංකාරාන්ත අනුයුක්තු. ඒ සංස්කාරකයේ විස්තර කරන දර්ශන සමන සමුල්ලේඛන වශයෙන් අපි මේ වගේ තැනකට ආවත් අපි දුන්නේ මේ අතන මේ රසය ගන්න බැරි වුණා මොකද හඳාවට ගෙදර යන නිසා අපි දුන්නු දවස් 10 මෙ ඉන්නයි කියලා අපි ගෙදරට ගිහිනවා අපි එන්නේ දවස් 10කට පස්සේ ආවට මොකද අර ගෙවල් වල තියෙන කාරණා විතර හිතට මුලින්ම දවස් තුනක් විතර යනකොට අල්ලිම අවුලක් වෙනවා ඒ නිසා තමයි අපි දවස් 10ක් දෙනවා. මොකද පළවෙනි දවස් තුනම අර දින ගිහි ගඳයන්ද. මේ කැලේ ගිහලා තනියම තමන් වැඩක් කරගෙන ඉන්නේ. ඊට පස්සේ තමයි සුමානයක් විතර භාවනා කරන්න පුළුවන්. අර ආපු ගමන්ම පුළුවන් තරම් තියෙන අර ඉඳලා ආපු තත්ත්වේ නැවත ජීවත් වෙනවා. ඉතින් ඒක ජීවත් කරන්න ඉතින් ප්‍රියමනාප කෙනාගේ ෆොටෝ එකක් අරගෙන. උදේ යන්න පොඩ්ඩක් භාවනා කරලා ගිහලා බලන්න. දර්ශන සංසක්කේ ඒව නැත්තම් හොඳ දන්න කෙනෙක් කැසට් එකක් අරගෙන යනවා ඒක පොඩ්ඩක් අහනවා ඉතින් භාවනා කරනවා මම පාළුවට නැති වෙන්න වගේ ඔය සාවන සංස්කෘතිය පවතිනවා ඉතින් ඔයගේ নানা ප්‍රකාර දේවල් වලින් අපි කයෙන් අරණ්‍යගත වුණා කයෙන් පැවිදුණාට හිතෙන් පැවිදි වෙන්නේ නැහැ හිතෙන් අරණ්‍යගත වෙන්නේ නැහැ ඒක අර පරම පුරුදු තාලෙට සවරන් කෙරේ එහාට නෝ මෙහාට නෝ කටයුතු කරනවා එහෙම කටයුතු කරන කෙනාට අර ගිය වැඩේට නැත්නම් කරේ කාරණාවට කර්මාන්තයට හේතු වෙලා ඉතින් ඒ ගතිය මරණ චිත්තක්ෂණේ පවතී. මරණ චිත්තක්ෂණේ කලකොල කරනවා. මරණ චිත්තක්ෂණේ අන්දමන්ද කරනවා. මේ භාගිත ඉවර කරලා අපි වැඩ නිසා. ඒ නිසා මේ සංතග්ගාරා හිතේ තියෙන කුලං වදින තනකට කරපු පහන් දැල්ලා වගේ නිතර සැලෙන ගතිය. ඒ සැලෙන ගතිය නිසා අපි අර ඥාති සම්බන්ධතා, වස්තු සම්බන්ධතා නිතරම ඇසුරු කරන ගතියක් තියෙනවා. දැකීම වශයෙන්, ඇසීම වශයෙන්, ආලිංගන කිරීම වශයෙන්. ඒක වැඩි වුණාට පස්සේ තමයි සංසර්ගයේ සිද්ධ වෙන්නේ. කාම සංසර්ගයට යන්නේ ඉස්සෙල්ලා මේ දස්සන සමන සමුලේපන වශයෙන් අපි දේවල් එක්ක එකතු වෙනවා. ඒක ඒක කරන මිනිස්සයා මේ අයින් වීමට නෙමෙයි හිතේ යොදන්නේ බැඳීමටමයි හිතේ යොදන්නේ. මෙන්න මේ කාරණා පහ. ඒ කියන්නේ කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගනිකාරාමතා සංසංගාරාමතා කියන පහ තියෙන කෙනාගේ හිත කිසිම විදියකින් ප්‍රපංචරාමතාවෙන් තොර වෙන්නේ නැහැ ප්‍රපංචරාමෝ හොති ප්‍රපංචරතු ප්‍රපංචරාමතං අනුරුද්ධ මොකද්ද ප්‍රපංචරාම කියලා කියන්නේ නිතරම හිතේ දෝරේ ගලනවා එක්කෝ තණ්හාවට බරව එක්කෝ මාන්නයට බරව එක්කෝ දෘෂ්ටි ආත්ම දෘෂ්ටියට බරව ඒ නිසා ඒ බුද්ධිලගේ හිත අර වගේ කැඩිච්ච ගමන් නැත්තම් ඒ වගේ ඉන්නකොට නම් හොදලා ගන්න දෙයක් නැහැ. කැඩිච්ච ගමන් තනි වෙච්ච ගමන් නිතරම හිත තණ්හාමාන දික්ටි වශයෙන් ටීක් වෙන්න මේ කොජ දාන පටන් ගන්නවා. ඒක තියෙන කෙනාට තනි කර නිස්සද්දව මැරෙන්න තමයි. මරණ මොහොතක් තුන්න කාරණා කාරණයට පටන් ගත්තොත් ඒ Java ඒ රැල්ල භව දෙත්‍යක් විදියට ඊගා භවයට ගිහිනවා. එහෙම නැතුව මුළු හැදින්ම මැරෙන්න නම් අපිට මේ මරණ චිත්තක්ෂණයේදී මේ තණ්හාමානදිත්‍ය නැතුව ගත කරනවා කියන එක අර කම්මාරාණ දානතර කරන්නේ නැතුව කවදාකවත් වෙන්නේ නැහැ. භස්සාරාණ දානතර කරන්නේ නැතුව කවදාකවත් වෙන්නේ නැහැ. නිද්දාරාණ දානතර කරන්නේ නැතුව කවදාකවත් වෙන්නේ නැහැ. සංගණිකාරාණ දානතර කරන්නේ නැතුව කවදාකවත් වෙන්නේ නැහැ. සංසංකාරාණ දානතර කරන්නේ නැතුව වෙන්නේ. ඒ නිසා ජීවන රටාවෙන් ඕනේ මැරෙන්න ඉස්සෙල්ලාම අපි පුළුවන් තරම් මේ අනවශ්‍ය ව්‍යාපාර අනවශ්‍ය කර්මවන්ත අඩු කරන වැඩ පිළිවෙලක් තියාගන්න. ඒක නැතුව ජීවත් වෙන්න බෑ. අඩු කරන වැඩ පිළිවෙලට ගියාට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි විවේකයෙන් ඉන්න පටන් ගන්න. කායට විවේකේ. නැත්නම් භස්සාරණතාවලදී මුදවර කල්පනා කරන්න ඕනේ මම මේ කරන අදහස් කියන දේ මොකද්ද ධන්නේ වේදනය කරන්න හදන්නේ එහෙම පිළිබඳව සර්වඥාන්සේ නම් ඒකේ කාරණා තුනක් බලනවා. ඒක බෝධිධර්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මම මේ කියන දේ මේ අහන මනුස්ස මම මේ කියන දේ සත්‍යක්ද වෙච්ච දෙයක්ද අහන කෙනාට ප්‍රිය වේද? යම් කිසි දෙයක් අහන කෙනාට ප්‍රිය නැත්තම් සත්‍ය වුණත් වෙච්ච දෙයක් වුණත් උනාට කියලා කියලා වැඩක් නැහැ. යම් කිසි දෙයක් මනුස්සයා අහන කෙනාට කියයි. නමුත් ඒක සත්‍ය නෙවෙයි. වෙච්ච දෙයක්ුත් නෙවෙයි. සත්‍යතෝ තේකතෝ කියලා සඳහන් කරදී. ඒ වුණාට ඒ මනුස්සයාට ප්‍රිය වෙනවා කියලා ඒක කියන්න යන එක මුසාවකටවුන. ඒ වගේම තමයි සත්‍ය නමුත් මේ දුකේ වෙච්ච නැති ඒවා. ඉතින් මනුස්සයාට ඒක ගන්න තමයි උපදේ මනුස්සයාට මම දැනුම් සම්භාරයට වැටෙන්නේ. එහෙම දේවල් කියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කතා කරපන කතා කරන්නේ සත්‍ය වූ සිද්ධි වුණා සිද්ධි වුණා සිද්ධි වෙච්ච සිද්ධ වෙච්ච කියන මාසන්නට ප්‍රිය කරන දෙයක් වෙනවා ඒ සඳහා වුණත් උන්වහන්සේ කියනවා අසන්නගේ කාලය බලන්න සමහර වෙලාවට සත්‍ය වූත් වෙච්ච වූත් වෙන්න පුළුවන් වූත් නමුත් අසන්නට අප්‍රිය වෙච්ච දේවල් තියෙනවා ඒ වෙලාවේදී එක සබතුකුත් කියලා වැඩගෙන නමුත් හොඳට වෙලා බලන්න ඒ නිසා උන්වහන්සේ හැම වෙලාවෙදීම කතා කරන්න ඉස්සෙල්ලා පච්ච වික්කිට්වා පච්ච වික්කිට්වා කියන විදිහට මම මේ කරන්න හදන දේ පිළිබඳව කල්ැතුව සතියෙන් අප්‍රමාදී පොඟලා පෙරලා තමයි කතා කරන්නේ. එනිසා උන්වහන්සේගේ වචන කවදාකවත් දිව්‍ය බ්‍රහ්මී මාරේ රජෙක් ශ්‍රමණේ බ්‍රාහ්මණේ අභියෝග කරන්නේ. ඒ නිසා උන්වහන්සේගේ වචනත් අපි වෙලා කියනවා පිරුණම් පානලාදී කිසියම් ප්‍රශ්නයක් නම් සඳහන් කරා මම උඹලට කියන්නේ දේවල් කියලා කියනවා මංගල බලාපොරොත්තු කියන්න එපා අප්‍රමාදීව කටයුතු කරගන්නilla කියලා අය කොනක් නැතුව පිරුණම් පාන්න පුළුවන්. ඒ නිසා මේ භාෂාව පිළිබඳව කතාව පිළිබඳව අපි පුළුවන් තරම් පරිශ්‍රම කරනවා. වචන කියන්නේ වචන දේවල්. නම් විදිහට පාවිච්චි කරුවොත් තමනුත් කියලා දෙනවා. අහන්නත් කියලා දෙනවා. වචනේ වචනකට අඩුයි. ඒක නින්දාවල නිද්‍රාව නිදා ගැනීම තවස පුරාම තද කර්මාරාමතාවේ නැතුව තද භක්සාරාමතාවේ නැතුව හිටියොත් පැතබල නින්දා කොහොනේ නැහැ. අවුරුදු ගණන් පැය ගණන් ප්‍රස් ගණන් බුදිය ගන්න ඕන වෙන්නේ. එතකොට ඒ අවශ්‍ය නින්ද කොහොම සුදු කරගන්න පුළුවන්. නින්දේ ඉරියව්වේ හිටිය ඊට අවදීන් තියන්න පුළුවන්. අන්න එහෙම කෙනෙකුට විතරයි ලෙඩක් වෙච්ච වෙලාවක එහෙම නැත්නම් වයසට ගිය වෙලාවක තමයි හම්බෙන විවේකය හරියට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇඳට කොටු වුණාම උඩු බැලේ හොවින්න සිද්ධ වුණා කියන එතන විචාන වයසට ගියාම හරියට පච්චත්තාප නෑ මොකද හේතු විවේකයේ වටිනාකම දන්නේ විවේකේ පුරුදු කරපු එකනට ලෙඩ වෙනවයි කියලා කියන්නේ ඒක ලොකෝ වෙලාවක් වයසට ගියයි කියන්නේ ඒක තමයි නම් කරගෙන බහනා කරන ඔය පැත්ත කරලා කරගෙන ඉන්න පුළුවන් ඒ නිසා අපි අර නිද්‍රාව හොඳට තේරුම් ගන්න තියාගන්න ඕනේ ඉරියව්ව මොකද්ද නිද්‍රාව කියන්නේ මොකද්ද ඒ වගේම මේ සංගණිකාරාමතා ඒ වගේම සංසංගාරාමයෙන් දෙක ඉතාමත් අමාරුයි මේ සමාජශීලියක් කරන ගත කරන්නේ. හැබැයි මම පෞද්ගලිකව කියන්නේ මම හරිම දක්ෂයි. පංගා සමාජශීලිය ගත කරපු මිනිස්සු. නමුත් ඒ ආදීනව ඒ ඉන්න කාලේ මට තේරෙනවා. ඒ වුණාම මම දක්ෂයි වැඩේට. ඊට පස්සේ ඉපාගත්ත ඉසේරම මතක කරගත්තා. මේ ජීවිතය අඩු ගානේ මාස 6ක් කිසිම සම්බන්ධයක් නැතුව මට ඉඳ ලැබෙන්න ඕන කියලා මම තිබුණ මෙන්න මේ ප්‍රාර්ථනා. උගා පින්කර මිනිහෙක්ගේ ජීවිතේ පවුන ගොඩක් වල තියෙනවා. පින්කර හම්බ වෙච්ච වෙලාවට මම ප්‍රාර්ථනා කරේ මට විවේකී ලැබේවා. එච්චරයි. මම වෙන මොකක්ද මට මගේ විවේකී ලැබේවා. දැන් උනත් මම මේ බණ භාවනා කරනකොට කියලා දෙනවා කියලා හිතනවනම් මම ප්‍රාර්ථනා කරනවා. මේ දේවල් නිසා මේ අත්තකට විවේක ලැබේවා මට. මේ අද තියනට වඩා හෙට විවේක ලැබේවා කියන එක මම ප්‍රාර්ථනා කරනවා. සංසංගාරාමතාවේ කනසංගනිකාරාමතාවේ අවශ්‍යයි. ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒක පුළුවන් තරම් අඩු කරපු තරමට එංග හැම වෙලාවෙම විස්රාම වෙනවා. හිත නිතරම සුවයටපත් වෙනවා. මේ ශරීරයක් එක්ක ඉඳ ගියාම අන්න මාතංගන ඇත්වාදය කියන දේ තමයි කියන්නේ. ඉල්ලීම කැපෙන්නේ. ඉල්ලීම අවුලක්. නමුත් අපි හිතන්නේ පෙරකට අකුසල කරන නිසා අපිට මේ දේවල්. අපි කරන පින් සාධාරණයි. අපි කරන පින හරි හැටියට අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ප්‍රාර්ථනා කරනවා නම් කරන්න තියෙන්නේ අනේ මට විවේකී ලැබේවා. ඇහැට විවේකී ලැබේවා. කනට විවේකී ලැබේවා. නහයට විවේකී ලැබේවා. කටට විවේකී ලැබේවා. කයට විවේකී ලැබේවා. හිතට විවේකී ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනා නොකර කොහොමද අපේ හිත අපි ප්‍රපංච වලින් අයින් කරන්නේ? ඒ පැත්තෙන් පුළුවන් තරම් අවසල අවසල අවසල එකවරම අපි ඉඳගෙන ඉවරලා මේ ප්‍රපංච නතර වේවා කියලා හරියන්නේ. එනිසා ඒක පියවර හයකින් කරන්න. ඉස්ලාම කම්මරාමතාවය අඩු කරලා, බස්තරාමතාවය අඩු කරලා, නිතරාමතාවය අඩු කරලා, සංසග්ගාරාමතාව, සංගතිකාරාමතාව අඩු කරන අඩු කරන යනකොට මේක හරි විහෙස කර දෙයක් වෙනවා. සමාජීය පුද්ගලයෙකුට ඒ ආපස්සට කියන හරි විහිසකර වෙන්න පටන් ගන්නවා. එහෙම වෙනකොට ප්‍රපංච වැඩි වෙනවා. මට පුළුවන් වේද මෙහෙම විවේක වුණා විවේක ළඟ රැක ගන්න පුළුවන් වේද කියලා අපේ හිත අපිට හරියට ගිනි කන්දක් පොරන වෙලාවක වගේ. බිම්බෝම්බයක් පොරන වෙලාවක වගේ. මහා වද දෙන්න පටන් ගන්නවා. ඒ වද දීම පරය මේ මේ භාවනා මාර්ගයේ මේවවල පිටිච්චෝගේ මුල් දවස් දෙක තුනේ බොහෝම තදින් බලපාන යෝගාවචර. නමුත් අන්තිම ටික සීසන් කරගෙන යන දාසේ කොහොමද ගෙදර ගියාම හොතෝත බඩේ ගන්නවා. මොන්ටර එක දිගට අපිට නොලැබුණා හිතට ලැබාණයක් ලැබෙනවත් පුළුවන් මේක ඉස්සරහට මේ ජීවිතේ දිගටම කරගෙන යන්න කියලා. දුහාන දහනක් විදියට හැමදාම පැක් වෙන් කරන්න බෑන දවස් ජීවිතේ. හැබැයි ඒක පණේ පයි කියලා වින් කරන්න. පුදුම සාන්තියක් හිතට එන්නේ. මොන්න තරම් පිළියෙක් වගේ ඇතෙක් වගේ ඌරුවෙක් වගේ බර ඇද්ද අර පැය මට කියවන්නේ කියලා සතුටක් තියෙනවා. කඳුරන ඩයිට් කිසිතුමක්ම කඳුරන කමන්නේ. මට පැයක් තියෙනවනේ කියලා එන්නේ එන්නේ එන්නේ එන්නේ ඔය පැය කහමාර දෙක තුන වේගෙන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා අර බරපතල කරලියකට මේ කුණ්‍යත් කියලා ගහනකොට ඉස්ලිතල හරි අමාරු කුණ්‍ය අවුලව ගන්න. අල්ලගත්තට පස්සේ දෙක තුන නෙලනකොට බර බර ගාලා පුපුරලා ඒ වගේ උච්චර කාර්යබහුල ජීවිත ගත කරා ඒක පැයක දෙකක පැයකුත් ලොකු දෙයක් තමයි. විවේකී හදාගත්තට පස්සේ ඔය කියන බරපතල ගන්න තීරම කරලා ගිහිල්ලා කුඤ්ඤ බහිඳලා දෙනකොට අපිට පැය 24 කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරා සත්‍ය සමාධියෙන් ගත කරන්න පුළුවන්. මන්නේ එහෙම කෙනාට විතරයි මේ නිප්පංච ජීවිතයක් ගත කරගන්න පුළුවන්. ඒක නිසා සාහිත්‍ය සංසෝධන කරනවා යථා යථා භාවතෝ ජීවිතං කප්පේති තථා තථාන ජීවිතං කප්පේතු බද්ධකා මරණං හෝති බද්ධිකා කාල කියලා. කතං චාවසෝ යථා යථාසනං ජීවිතං කප්පේතු ජීවේ බද්ධිකා මරණං හෝති ඒ කියන්නේ ඥාන අරති වාගම ජීවන රටාවක් තියෙනවා. අන්නේ ජීවන රටාව යම් කෙනෙක් ගත කරනවා නම් ඒ ජීවන ඒ ආකාර ජීවන රටාව ගත කිරීමෙන් ඔහුට මරණය භද්‍රමකයක් වඩපත් වෙනවා. කාලක්‍රියාව මාත්‍ර කාලක්‍රියාව බලපතන කොහොමද ඒක වෙන්නේ මේ කම්මාරාමෝ හෝතින කම්මාරතෝම කම්මාරාම තමයි යුතු කම්මාරාම කාලකෙන වැඩ බහුලකම ප්‍රත්‍යක් කරගන්නේ රාමයක් කරගන්නේ ඒකේ දුර්විම සඳහා කටයුතු කරනවා ඒ කියන්නේ පටන් ගන්නකොට හොඳට ඕන කලබල කීකින් පටන් ගන්න එක ප්‍රශ්නයක් නෑ නමුත් දවසින් දවස දවසින් දවස ඔය ලුණු ගෙඩිය පොත් අරින්න ගියාම උඩම තියෙන පොත් ඇරියට පස්සේ යට තියෙන පොත්ත කොන අහුවෙන්නේ. අර උගා කමාරු එක ගන්න මුටිය වේලෙන් තිබ්බට පස්සේ පවුන්දු ගන්න තේරෙ වෙදික් කියලා කියනවා. ඒකෙන් ගලවලා දැම්මම පස්සේ ඊට යට එකේ කොන අහුවෙනවා. ටිකක් වෙනකොට ඒකත් කොනෙන් ගැලවෙන්න පටන් ගන්නවා. ඕ ටික ටික ටික ටික යනකොට බරපතල පොත් ගැලවෙනකොට අන්තිමට කියන්නේ නිකම්ම නිකන් අර ගියාට මම දැකලා විතරයි. ඒ වගේ බරපතල වැඩ කරන්න මහන්සියෙන් කරන්න සමාජ සේවයක් කරන්න කරලා මතක තියාගන්න මීට පස්සේ කොන්තරත් අත්සන් කරන්න ඉස්සර වෙලා පොඩ්ඩක් කල්පනා කරන්න. මේ ගත්තොත් අපි ඔගේ මිනිස්සුන්ට නොකර බෑ වගේ කියන විදිහට ලොකු හැඟීමක් තියෙන නිසා ආන්නේ විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යනකොට ඕගොල්ලෝ කියන අපේ ජීවන රටාවක් කියලා. අනු කියන ජීවන දර්ශනයක් කියලා. කොච්චර කාර්ය බහුලතරකින් පටන් අරගත්තත් Taman ඕන තත්ත්වර ගන්න. ඒ වගේම කතා කරනකොට හොඳම වැඩේ තමයි Tamanගේ නිකුත් වෙන සද්ද වලට අනුකම්පාව අපි ඒක ගැන කලකන්නේ නැතුව අපි චෝදනා කරනවා අනුන් අපිට බාධා කරනවා කියලා. අනුන් ශබ්ද කරනවා කියලා. අනුන් මේ දොරවල් හයියෙන් වහනවා කියලා. පොලිවැඩි හපනවා කියලා. අපි ශබ්ද කරනවා. අපි කුයි වෙලාවෙන් බලන්නේ අපි දොරක් වහනකොට කොච්චර ශබ්ද ඇති කරනවද කියලා. අපි පොළවේ ඇවිදිනකොට පොළොව මහී කාන්තාව හොල්ලනවාද කියලා. ඒ වගේම අපි කතා කරනකොට අත්‍යවශ්‍ය වචන ටිකද කතා කරන්නේ නැත්නම් අපි කොච්චර අනවශ්‍ය වචන කතා කරනවද කියලා බැලුවොත් ඇත්තටම එහෙම හැඟීමක් ඇති මනුස්සයාට විවේකයක් ලැබෙන්නේ නැහැ ලැබෙන්න පින්නේ. කවදා හෝ Tamange නිකුත් වෙන සද්දවලට අනුකම් දෙන්න පටන් ගන්නතර පස්සේ ඒ මනුස්සයාට වාසි දෙකක් හම්බෙනවා. එකක් තමයි Tamange නිකුත් වෙන සද්දවලට වැඩි අවධානය කරනවා පිට ලෝකේ හින ගැවුවක් ගන්නවා. අර කම්මලින බලන්නවා. දෙක තමයි එන්නේ එන්නේ එන්නේ එන්නේ තමයි නිකුත් වෙන සද්ද අඩු වෙන්න පටන් ගන්නවා තේරෙන්න පටන් ගන්නවා ගොඩාක් අපි කරන්නේ අනවශ්‍ය සද්ද. ඒ ගාන්ධිතුමා ගමන්ගේ ජීවන චරිතය ලියලා තියෙනවා. එතුම ඉපදිලා තියෙන බොහෝම වැදගත් පවුල. බොහෝම උසස් රාජ්‍ය මට්ටමේ උපදෙස් දෙන උසස් කුලවන්ත පවුල. නිසා නිතරම මේකෙ දෙච්ච අම්මයි තාත්තයි හම්බ වෙන්නේ වැදගත් වෙනවා. ගුණවතුන් වෙනවා, පඬිතෙක් වෙනවා. ඉතින් මෙයා හරියම ලැජ්ජයි. ගාන්ධිතුමා පොඩි කාලේ හරියම ලැජ්ජයි. ඉතින් කවුරුද ඇමෙට්ටේ කාරුණා කුසියට යනවා නැත්නම් කාමරයක් මුලට වෙලා හැංගෙනවා. කොහොමද මේ මේ සේනකට බය හැංගිලා අහගෙන ඉන්නවා ගා කල්යනකන් තේරුමාලු මේ පඬිදයි කිව්වට වැදගත් කිව්වට මේ මනස කතා කරන දේවල් වල කොච්චර පුස්තතියි කියලා මේ වචනේ මොක වින ඔය අවුරුද්ද ගාන කතා කරනකොට වචනේ කියන්නේ තිබුණානේ කියන්නේ ඒක පරිප්පේ ගමනවා වට කර කර එහෙන් යන් මෙහෙන් යන් කියනවා එහෙම මොන භාෂාවෙන් කතා කරනවා අන්තිමට මෙයාට තේරෙලා තියෙනවා මේ අහංකම් දීමෙන් ලැබිච්ච වාසිය නිසා අන්තිමට ලෝකෙන්න ප්‍රධානම පිළිකච්චෙක් වඩපත් වුණා. ඒක වචන දෙකක් කතා කරොත් බය ගානක් කතා කරන දේවල් කතා කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මොකද තමන් කතා කරන දේ පිළිබඳව සැලකිලිමත් ඒක නිසා අපි ඇත්තටම අපිට අහුම්කම් දෙනවා නම් මොකක් බහුසුතු වෙන්න පුළුවන්. මේ වටවලල්ලේ මොකක්වත් ඕනේ කියන්න තියෙන්නේ කෙලින් කතා කරුවාට පස්සේ මොන යකාවක්ද වනවන්න කියොත් තමයි මේ තේරම ප්‍රශ්න. අතරමඟ මේ සංවේදනය වෙන්නේ නැහැ. කතාව මඟ නතර වෙනවා, වෙලා යනවා, හංගෙන් චෝදනා එනවා. කියන්න ඕනේ කෙලින් කතා කරනවා නම් වචනේ අර්ථයක් ඒක නිසා න බස්සාරාම හොති බස්සාරතෝන බස්සාරාම තමයි. මොනවාරි කතා කරන්නේ ආවේ ආරාධනාවකට පමණ කියන කෙලින් කිව්ව ඉවරයි. ඊගාවට නනිතරම හොතින නිතරතම නිතරාන්ත අනිදුත්තෝ. විකරෝම ආලෝක සංඥා වඩන. ආලෝක සංඥා වඩන නිසා යම් වෙලාවක තමයි කිසි මතක් ආව අර ආලෝක සංඥාවට හිත දාලා පුළුවන් තරමේ නිින්ද හොඳ කේති සබබහසු නිින්දක් වඩපත් කරන අනිකලා හිත අවදීන් කියන්නේ. එතකොට ගාසුන් ඕ වෙලා හම්බෙනවා බණ භාවනාවට හෝ විවේකයට හෝ පිසුදු කිරීමේ කටයුත්තකට වෙලා හම්බ වෙනවා. ඒක සාධාරණ සංසය සඳහන් කරන්නේ මේක සම්බන්ධයෙන් දවල්ට දිවා රත්ති සංඥාවෙන් කරගන්න. රාත්‍රී දිවා සංඥාවෙන් කරගන්න. දවල් වගේ බක්සෙක් වගේ සෙනගොංගා කැසිට වෙලා තමයි මුල්ලකට වෙලා ඔහේ ඉන්න කාමරේට. කට්ටිය කොහොමද කියලා කරපස්සේ එදිරි ගිල රක්මන් කරගන්න ඕන තරමට බලනවා. එතකොට මේ සෝමනේ රාත්‍රියේ බලන්න මේ ලෝකෙන් මල කොම් පිටියක් වගේ. ඔය කාම කෙලි කෙලින කට්ටිය ඔක්කොම හැන්දෑවේ තමයි නැටෙන්නේ. පාන්දරට කවුරක් කරන්නේ. ඕන නගරේ. ඕන කල්පන කරන පොඩ්ඩක් පාන්දරෙන් ඇවිල්ලා බලන්න සම්පූර්ණ නිසල්ලයි. ඒක ප්‍රයෝජන ගන්න අපිට දිවාට දවල්ට තියෙන රාත්‍රී සංඥා. රාත්‍රියේ දින දිවා ගන්න. එතකොට මුළු දවසම අන්තික මේ හඳ බායලා තියෙන රාජ්‍යයක තියෙන විවේකය ඔය මොන්නම ලෝකේ තියෙන සංදර්ශනයකට වඩා නිතරම තියෙන මනසට ඔය දකින්න වෙලාවක් හම්බෙන්නේ නිසා පුළුවන් තරම් රාජ්‍ය බලන්න ඕනේ තේරුම් ගිය ගන්න වෙලාවක් තමයි අවදි වෙලා අවදි අවදි වෙලා ඉන්නවට තමයි පැත්තකට වෙලා මුදියාගෙන වේගෙන කටයුතු කරනවා මේ දුෂ්කරතාවයක් කියන්නේ ටැප් එකකට ඒකට සංසංගාරාමතාවය නම් කියන්නේ නිස්සකනකතෝ නිස්සන්නරාමෝ නිස්සන්නාවේ අනුයුක්ත වෙන වෙන නිස්සාරණයට පත් වෙන ගතිය කරගන්න කියලා. හැකි සෑම වෙලාවකම තනියම ගත කරන්න කියලා. ඒකට හොඳම සූත්‍රය තමයි මට ගහන්න වඳුල්ලා දුන්නේ. ඔය මේ සුත්තිනිපාතේ තියෙන කග්ගවිචාන සූත්‍රය කියලා. ආමන්තනාවෝති සහායමන්ගේ ගමනීතානි නිසින්නේ නිපච්චේ අනබිචිතං පේරිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝචරේ කග්ගවිචාන කප්පෝ ගාථා 30 ගණක් තියෙනවා හැම ගාතාවක් ඉවර වෙන්නේ ඒකෝ ඡදේ කක්ක විධාන කප්පෝ. කක්ක විසාන කප්ප කියන්නේ කඟ වේනගේ තනියකට. හැම සතියකටම අන්දලක් තියෙනවා. කඟ වේන විතරයි තනියකට තියෙන්නේ. ඌට බඩගිනි වෙලා ඉස්සරහට යනකොට ගහක් හම්බුනොත් ඌ ගහ පලා ගන්නවා. ඒ තරම්ම බලයක් වෙනකන් තමයි කඩ වෙන්නේ. මොකද ඔය දෙකක් වෙලා නැහැ. දෙකක් වුණාට පස්සේ තමයි යන්නේ. අපි තනිකර ඉන්නකොට මොන තරම් දුරයි. එකතු වෙච්ච ගමන් අපි තන එකයි එකයි දෙකයි කියන. නමුත් ගණන් ක්‍රම දෙලි වෙනස්. එකතු වෙච්ච ගමන් අවුල වැඩි. අර මොන පාලකින් මොට්ට පාලෙන් නෝලු ගුරුවරයා මොට්ට පාල එක ගෑණියක් දවසක් වලට හතරක් වෙනවා නම් දෙන්නේ කෙච්චම කීයක් වෙනවද? එකක්වත් නැහැ. ඒ කියලා වෙන කතා කරන්නේ. කන්නේ වල දෙන්නේ කෙච්චාන්සිර කෙලියි. තනි වෙච්චාම අනුකුල වෙනගේ තනියට වගේ ඒකේ කියන තියෙනවා ඒ කියන ගාතාවේ සෙනඟක් කින්ද ගියොත් අපිට ආරෝපණ බවුලයි හිතේ දින කොට ආරෝපණ කරනවා කෑම කන කොටත් ආරෝපණ කරනවා නැගිටලා ඉන්න කොටත් ආරෝපණ නිදාගෙන ඉන්න කොටත් ආරෝපණ මේ සෙනඟත් එක්ක ඉන්නේ කියන ආධින වේලාව මොන්නම දෙයක් කරන්නේ මෙන්න මේ වාගේ සෙනගෙන්නේ ආධිනවේ ආරාධනාව නම් අනබිචිතං සේරිතං පෙක්කම සේරි කියලා කියන්නේ සොයිලි භාවය අනබිචිතං මේ වගේ දේවල් නොපතන ගතිය මම තනි වෙන තංග වෙනගේ තනි අංග වගේ හිතෙනවා කියන්නේ රසාවකම ගානේ මගේ මේ දොරේ ගහලා කියන්නේ තෝ ගාතාවයි යාළුවෙක් කවිල කිව්වා මෙයා අංග දෙක වෙයි වේදන්ද ඒ ඉන්න ජීවිතේ හැටියට අනිවාර්යයෙන්ම දෙක වෙනවා වගේ තමයි තිබුණේ. මොකද මම ඊට කලින් හොඳ සමාජ සේවකමාදී හිටපු නිසා තේරලා තිබුණා මේක තමයි උපයන්න තියෙන ලොකුම දේ. ඕනම දෙයක් හදලා තමන්ගේ ස්වාධීනත්වය ඒක දැක්කම නම් මේ සංගණිකාරාමතාව සහ සංසග්ගාරාමතාව කියන දෙක හොඳට දැකීමත් වෙන ඔබ කාටක පවරන්නත් එපා කාටකට වෙන සැලසු කිරීමේ ශක්තියකුත් නැහැ අපිට මනුස්සත්වයක් වශයෙන් හම්බලා දෙන ලොකුම පෙරපින් කළා නම් ලොකුම දේ තමයි සෑම වෙලකදීම මාතංගලන් ඇත්‍රාජය වගේ කඟ වේනගේ තනි අඟ වගේ ගත කරනවා. හරි පාළු වගේ පේන තියෙනම පුදුම තෙලක් මහා පුදුමාකාර පිවිතුරු කමක් තියෙනවා. මේ පුදුමාකාර නිරවුල් කමක් තියෙන ජීවිතේ. හැබැයි ඒකට පින් තියෙනවා. ඒක අගයක දැනගන්න. ඒක දැනගන්නේ අර කම්මාරාමතා නැති කිරීම. භක්තාරාමතාව ඇති කිරීමේ නිද්දාරාමතාව ඇති කිරීමේ අන්තිමට සංසංගාරාමතාවේ සංගණිකාරාමතාවේ ඇති වුණාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා අපිට ඕන විදිහකට කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිත හෝ කාය සුචරිත වචී දුච්චරිත සුචරිත මනෝ සුචරිත කරන්න මේ මම දැන් මෙතන කියන ගන්නේ දෙන්නේ කික මේ ගමනක් නැහැ වෙච්ච ගමන අවුලයි සර්වචන සඳහන් කරන්නේ එකක් බ්‍රහ්මයාව දෙක දෙයියෝ වාගේ තුන ගම වාගේ හතර කලහයි එසම් භ්‍රමචර්ය ජීවිතය කියලා කියන්නේ තිත්තං ජරං නිසින්නෝ සයනෝ වායවතස්ස විදත මිද්දෝ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං විහාරං ඉදමා බින්දගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට අවිදිමින් ඉන්නකොට එළඹ සිටි සිහියෙන් ගත කරනවනේ බැහැම වෙලාවෙ තනියෙන් ඉන්නේ එතකොට බ්‍රහ්ම ජීවිතයක් හම්බන බ්‍රහ්මචර්ය කියලා කියනවා. කොච්චර දෙනෙක් මම දෙහිච්චක් තමයි සතියේ ඉන්නවනම් තේරෙයි මට ලොකු ආසාවක් තියෙනවා. ලෝකේ ඉන්න ලැබුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. පිරිච්ච ගතිය හිතට එනවා. ආනන්නේ පිරිච්ච ගතිය වෙන සම්පatti කරගතිය. ඒක කියන්නේ සාසන සම්පatti. ඒ අර කම්මාරාමතා කියන කෙනාට ඕක රහ වෙන්න හම්බෙන්නේ. භස්සාරාමතා කියන කෙනාට හම්බෙන්නේ නැහැ. නිද්දාරාමතා කියන කෙනාට හම්බෙන්නේ නෑ. වනසංගනිකාරාමතා සංකසාරාමතා කියන්නේ බෑ. යද්දලද මොහොත සතුටුමත් වෙන්න හදන කෙනාට එවැනි අවස්ථාවක කවදාකවත් හිතේ ප්‍රපංච වෙන්නේ නෑ. එතකොට නිප්පංචරාමෝ හෝති නිප්පංචරතෝ නිප්පංචරාමතං අනිවිච්ඡෝ අපේ හිත පාළු ගතියලා. කිසිම හිතවිල්ලක් නැහැ. කිසිම වේදනාවකට හැලෙන්නේ නැහැ. කිසිම ශබ්දයකට හැලෙන්නේ නැහැ. අරමුණක් නැහැ. ඉතින් මේක අර අර නිද්දාරාන්ත භාෂාරාන්ත ගන්න සංගතරාන්ත පුරුදු නොකරපු කෙනෙක් නම් මහ පාළු ගතියක් තනි ගතියක් කොම් වෙච්ච ගතියක් වැහෙන් කොම් කරපු ගතියක් වෙයි. උතර මුල් මුල් ධර්ම තේරුම් ගන්න නම් කෙනාට හොඳට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ නිකුපංචරාමතාවය තමයි අපිට මේ ජීවිතේ මරණයට ඉස්සෙල්ල මරණය දක්න අවස්ථාව වගේ දැක ගන්න පුළුවන් මේක තේරෙන්නේ කොහොමද භාවනා කරනකොට පාරට ඉන්න තැන සහ කාලය අමතක වෙලා. කැප් එකක් කියන පටන් ගන්නවා. බාහන බාහන කරන හැටි කෙනෙකුට මේක භයානක දෙයක්. නියම් ඊනේ බලනවා. භාවනා කරපගෙන ආගෙන මේක තමයි නිත්‍ය පංචකප්ප. මේක බා ජීවිත දෙකේ ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඉන්නේ ඉන්නේ ඉන්නේ එක වැඩි වෙලා වැඩි වෙලා යනවා නම් අන්තිම මරණ චිත්තක්ෂණයේදී පවා අපට කිසියම් කලින් ගෙනාවු හරසමක් නැතුව ඒක නිසිනින්දේ මරණයට මුහුණ දෙන්න පුළුවන් වුණොත් කදාක ඔය නිය දෙත් එක්ස්පීරියන්ස් කියන කක්කේ දන්නවනේ ඒ මරණයට සුවසේ මොන දුන්නොත් ආය කවදාක ජීවිතේ දෙන්නේ නැති ඇදලා ගත්තත් බලනවා අර ජෝන් මන්ස් කියන මිනිසයා ඒ අම්මයි තාත්තයි දෙන්න නවසීලන්ත ඉඳලා තියෙනවා දෙන්නම අන්තිම වයසේ ඉතින් මම දවසේ එකක් දෙන්නට දෙන්න වැඩ කරගෙන ඉන්නකොට මේ ඊසි e චෑකේ ඉඳන්දී heart attack එකක් ඇවිල්ලා එහෙම මේ පණ ගිහිල්ලා දොස්තර මොන මත වහාම පවුලේ දොස්තර කතා කරලා මේක බොහොම හැදිච්ච මේ මහත්ම ගතියක් දෙන්නේ දොස්තර මහත්තයා ඇවිල්ලා මෙයාට ආර්ථික රෙස්ට්‍රේෂන් දීලා ඒ කියන්නේ කුතුහල සෝසන ඉඳලා පණ ගත්තම අනිත් තිත්ත ගුණ හරියට බැනගෙන හරිතල දොස්තරට කවදාකවත් එහෙම වචන පාවිච්චි කරන්නේ ඒ නෝන මහත්තයාට හරියට ලැජ්ජ හිතනලු මේ ටෙලිෆෝන් කරලා කෙනෙකු දොස්තරට අනුමත නැගිලා කියලා අනේ මට සමාවෙන්නේ මම මේ හිතපු දැනින් මෙතන ඇදලා ගත්තට මට මේක වැඩි දෙයක් කියනවත් කරන්න දෙයක් නැහැ. මම තාමත් සුවපත් පුදුමාකාර පිළිචිතන්ගේ හිතේ ඔබතුමාගේ ජීවිතේ ලොකුම දෙයක් වෙන්න ඇති මේ දෙවි මිනිකට පණතින එක මගේ ජීවිතේ අන්තිම කාලකන්න චිත්තක්ෂණය. මම හිතපු තැන ඒක නම් මතක අර මරණයට යෝගේ සාධාරණ මොහොතෙන් මනසට තේරෙනවා මේ ජීවිතය ගැන මොන කැමැතිලක්ද බා මොන වදිනද මේක මේ නඩත්තු කරන මේ කර්මදී අතරවලම පස්සේ අපි ඉන්නේ සුද්ධම සුද්ධ අවස්ථාව. හැබැයි ජීවත් වෙන මිනිහට මරණය වෙන්නේ අම්මා පණ යන වැඩි. නමුත් අපි මේ භාවනා පැත්තෙන් බලන මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලුවොත් මේ කුණු නරාවලට ආයෙම මිනිහ. මොකටද මේ වද විඳලා මොකටද මේ කඹුරා මේ ඇහැකනාසේ ජීව පිනවලා මැරිච් එකක් නැත්තම්. මේ අත්තලමුත්ලා කික්ලා ගිහිත්ලා කරපු මේ මෝඩකම් කර කර අපි මේ රූප බල බලා සද්ධා මොන මොන තරකේක මත කරන්නේ කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ නිසා නිප්පංචකත්තේ තේරුම් ගත්ත මිනිසුන්ට තේරෙනවා ජීවිතේ මල් විහිං පල. මෙච්චර ලස්සන පිරිසිදු තත්ත්වයක් තියෙදි තමයි අපි මේ රූප සත්‍ය සංගරස වලට පිළිලා කර්මාන්ත කර තද්ද නඟනඟ ඒ වගේ මේ ගණන් කාවේදීදී බස්සාරාමතාවේදීදී මොකද්ද මේ කරන්නේ කියන්නේ මෙන්න මේ ජීවිත පරිවර්තන වෙන එක අනිවාර්යයෙන්ම මුණ දෙන්න පුළුවන් තැන තමයි මරණය. ඒ සම්මරණයම තමයි අමරණීය වෙන්නේ. මරණයට බය වෙලා අපිට අමරණීය වෙන්න බෑ. ඒ නිසා භාවනා කරන හොඳට මතක තියාගන්න ඕනේ අපි මේ හම්බ කරලා තියෙන හොඳයි කියන මේ සෑම දෙයක් නැති වෙච්ච උනාට පස්සේ තමයි නියම හොඳ හම්බෙන්නේ. අපි මෙව්වට ආදරය කරගෙන මම වැඩි කාණ්ඩ හිත හිතා අර මේ නිවන කියලා කියන්නේ උත්තරීතර ධර්මයක් වෙන්නේ නැති ඉහළෝකේ හම් කරන්න බැරි පරලෝකයේ තියෙන උතුම්ම දෙයක් වෙන්න ඇති කියලා නිවන තල්ලු කරන්න හැදුවට කවදාකවත් වෙන්නේ නිවන හැම චිත්තක්ෂණයකම දැන් තියෙනවා මේ කාම ආශාව කියන්නේ. නැත්නම් භව ආශාව කියන්නේ. එහෙම නැත්නම් මේ විභව ආශාව කියන්නේ. මේ ටික නැති කරපු දාසේ නිවන එක තමයි. වෙන විදිහට කියනවා නම් සතුටේ මරණ ජීවත් වෙලා හැත් වෙනකොට එතන තමයි අමරණීය තත්ත්වය. ඉතින් මේ ආදරේ කරපෑ දහන වැඩි බණ අහලා තියෙනවා. භාවනා කළ කෙනෙකු ගොඩක් අය මේ සීල් දනාන්ට ලැබෙන මේ தත්ත්වේ නිසා ජීවිතේ යම් ආකාරයෙන් අපි සෝත මුණ දෙන දේ හා සමාන සෝත භාවයකින් අපිට මාර්ගයට මුණ දෙන්න ලැබේවා ඒ භාවනාවේ තුලින් මේ ජීවිතයේ තුලින් අපිට මේ අමරණීයත්වයට යන්න අපි මේ දුමාරාට කටවීමකින් හොයාගත්ත මේ විවේකයෙන් මේ නිවනේ සතියෙන් මේ සමාධියෙන් මේ විපස්සනාවේ අප අපට මේ ගෞතම සම්බුද්ධ සාධනය මේ ජීවිතයේදීම ඒ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා පයින් සුවයි සුන්දරයි දේශනා කරලාද සාන්ත සුන්දර தත්ත්වයට යාමක් ලැබීවා ලැබීවා ලැබීවා කියන ප්‍රාර්ථනා අද තුනෙක කරුණ දේශනාවට නතර කරනවා සියලු දෙනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා ඉතින් අපි අද හවස ධර්ම සාකච්ඡාවක් කරන්නේ. ඉතින් මේ වෙලාවේ කාටවත් බඳින්න කියන දෙයක් තියෙනවා නම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් මේ විනාඩි 10ක් 15ක් විතර වගේ කාලයක් ගත කරනවා. මේ අතරමැදි අද අපිට මතක් කරගන්න හදා කියන සඳහා දැනුම් දීමක් තමයි විඳ වගේම බව දානීය සංඝයා වහන්සේලාට ඒ වගේම පණ භාවනා කරන යෝගාචරිත ලබා දීලා තියෙන්නේ නානා සාසුචිත් දෙහිකොළ දෙපළගේ පිටියේ දූතරමණ කිවිසි දිනාටම මේ දාණය නිසා ඒ වගේම දාණය වලට ලබන භාවනා කරන සියලු දෙනාටම මේ දැකලා අහලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාටම ඒ අදරාමරෝ සාන්ත සුන්දරෝ අමාමහ පිණිස නිවන පිණිසම මේ කුසල හේතු වේවා වාසනාව වේවා සාදු සාදු සාදු. නැත්නම් අපි විනාඩි 50ක් විතර තියෙන සක්මන් කරන්න අපි තුන් දෙක තියෙනවා. තුනේ ඉඳලා හතර වෙනකම් සම්මෝ භාවනාවක් කළා. හතරට හතරේ ඉඳලා හතර විශ්වතර කියවෙනකම් මොකක්ද දෙකට කියන්නේ කොහොමද කියන්නේ? අවසාන කටයුතු. ඔව් අවසාන කටයුතු කරනවා ඒ වෙලාවේ මේ බලන්න ඕන කට්ටිය කියන්න පිටපෙට්ටි අරනවා කියලා. ඊට පස්සේ අත්මාරේකට අපි වැඩ සමාප්ත කරන්න බලාපොරොත්තු So we now it is uh, 10 minutes past 2 till 3 o'clock we will be having a walking meditation 3 to 4 we will be having a sitting meditation 4 o'clock we will be get together here for 10 to 20 minutes and then di vincitore si scende, pretende di vincere.